දීමක් කරපු නිසා අද වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ හඳුන්වා දීමකට. අපි විජේ මහත්තයන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ශෂිවාරය ආරම්භ කළ දෙන විදියට කරුණාවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ප්‍රශ්න 25ක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න 25න් 21ක් භාවනා පිළිබඳව තුනක් ධර්මදේශනය පිළිබඳව ඊයේ ධර්මදේශනය පිළිබඳව එකක් පොදු භාවනාමේ ඉල්ලීමක් තියෙන්නේ ප්‍රශ්න දෙකක ගැටලු තියෙන නිසා ඉදිරිපත් කරන්න විදියක් නැහැ. ඒ අනුව ඉතිරි ප්‍රශ්න 23 ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අද උදේ මම සක්මන් භාවනාව කරන විට ඇවිදිනවා ඇවිදිනවා යයි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. කිසිම සිතුවිල්ලක් මගේ මනසට නොපැමිණියේය. නමුත් අවට ඇති දේ මා සමග එනවා මෙන් මට ටික වේලාවකින් පෙනිනේ. මා සමග මගේ දෙපැත්තේ තිබුණ දේ ඉදිරියට ඇදෙන ලෙසක් මට පෙනිනේ. මා නැවතුණි. සියල්ල නැවතුණි. ගරු ස්වාමින් වහන්සේ මෙම සිද්ධිය මට පැහැදිලි කර දෙමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේකේ අර අපි සානුවක් වගේ තැනක කෝච්චියක යනකොට අපේ ඈත තියෙන දර්ශන බැලුවොත් ළඟ තියෙන දර්ශන මාත් එක්ක යනවා වගේ පේනවා. ළඟ තියෙන දර්ශන බැලුවොත් ඈත තියෙන දර්ශන පිටිපස්සට යනවා වගේ පේනවා. ඉතින් ඒකේ අර ඇහි මේ මාන දෙකක් ගලපනකොට සිදුවෙන වැඩක්. ඒක නිසා මේ ඒක දෘෂ්ටි මායා කියලා ඒවට කියන්නේ. ඒ භාවනාවට වාසියට ගන්නත් පුළුවන් සති ක්‍රීඩා වලට එහෙම අපි පාවිච්චි කරනවා. අපේ පෙන්න අපේ ඇහැ තියෙන දේ බලනවා නෙවෙයි බලන දේ තියෙනවා නෙවෙයි. එයා මේක අපිට පෙන්වන්න හදනකොට පුදුමාකාර මැජික් පෙට්ටියක් හරහා තමයි වැඩේ යන්නේ. ඒව අහුවෙන තැන් තියෙනවා. එහෙම නැත්නම් මේ මහබඹා මවනකොට පොඩි වයර් මාරු වෙලා තියෙනවා. ඒව භාවනා කරනකොට අහුවෙනවා. එහෙ නැත්නම් ඔය ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කිව්වට ඒත්තරම ඉන්ටෙලිජන්ට් නැහැ. අහුවෙන තැන් තියෙනවා. ඒවට දෘෂ්ටි මායා කියලා කියනවා. එහෙම නැත්නම් සිංහලේ වචනයක් තියෙනවා දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. ඒකටත් ඉංග්‍රීසි වචන තියෙනවා හොයාගත්ත මට තම හම්බුනේ නැහැ. ඉතින් ඒ වගේ මේ ප්‍රොජෙක්ටර් එකේම හදලා තියෙන තනිකරම දෘෂ්ටි පැවැත්ම කියන මූලධර්මයක් තියෙන. ඉතින් ඒකකත් තමයි ඔය ඒ මේ මට මතක නැහැ දොස්තර ඉස්හානායක මහත්තයා ගොඩෝ ලියලා තිබුණ පොතක කෝච්චි ස්ටේෂන් එකට ගිහිල්ලා Taman කෝච්චි කෝච් එක වාඩි වෙලා ඉන්නවා දෙපැත්තේ කෝච්චි දෙකක් තියෙනවා. ඒ කෝච්චි දෙක ඉස්සරහට යනකොට Taman එක පස්සට යනවා වගේ තමයි පේන්නේ. දෙවැත්තේ තියෙන කෝච්චි දෙක ඉස්සරහට යනවා දකින්නකොට තමන් ඉඳගෙන ඉන්නේ නාන පස්සට යන වගේ පෙන්වන්නේ. ඉතින් ඒකට භෞතික විද්‍යා විනෝදයක් තියෙනවා. ඔය පයිරල්මන් කියලා එක්කෙනෙක් ලියලා තියෙන අවුරුදු දැයන ගානකට ඉස්සෙල්ලා මේ භෞතික විද්‍යාව පිළිබඳ එක සිංහට දාලා තියෙනවා මම මේ දවස්වල අච්චු ගස්සනවා මේ පොඩි ළමයින්ට මේ පෙන්වන්න මේ භෞතික විද්‍යාව විනෝදේ හිතාගන්න මේ කාමරේ අඩි 10 10 කාමරයක් කියලා. හතර පැත්තෙම වහලා. මේක මැදින් යන බාහිරකක් තියෙනවා. ඒකේ ඔන්චිල්ලාවක් හදලා තියෙනවා. කෙනෙකුට පුළුවන් දොර අරගෙන ඔන්චිල්ලා වෙවිලා වාඩි වෙන්න. වාඩි වෙලා ඔපරේටර් යනවා එළියට. ගියාට පස්සේ මේ ඔන්චිල්ලා පැද්දෙන්න ගන්නවා. පැද්දිලා පැද්දිලා ගිහිල්ලා සම්පූර්ණ වලයක් ගන්නවා. උඩ පැත්තෙන්. එතකොට අර මනුස්සයට කලන්තේ හැදිනවා වමනේ දානවා. ඇවිල්ලා බලනකොට පැද්දෙන්නේ කාමරේ විතරයි. ඔන්චිල්ලා මිනිහා ඉඳගෙන ඉන්නේ. සම්පූර්ණ කාමරය කරකවන අනිත් පැත්ත. ඒකට අර මනුස්සයා බය වෙලා මේ උඩ යනවයි කියලා කලන්ත හැදිලා দাঁඩිය දාලා දඟලනවා. ඒකට කියන්නේ යකාගේ ඔන්චිල්ලාව කියලා. ඉතින් මේ වගේ කරකැවි රාශියක් එනවා. ශරීරයට ආසමනුස්සයා ජීවිතයට ආසමනුස්සයා ඔය මොනවාරි දෙයක් ආව ගමන් භාවනා දාලා යනවා. යකා ගහලා වෙන්න ඇති එහෙම නැත්නම් හුණියම් කරලා වෙන්න ඇති නැත්නම් මොකක් හරි භූත දෝෂයක් වෙන්න ඇති කියලා නේද භූතයා තමයි ඇත්තටම ඒක මහා භූත දෝෂ. සාමාන්‍ය භූත දෝෂ නෙවෙයි. ඉතින් මේවද එක දෙක නෙවෙයි. දහහක් හමාරක් දකින්න ඕනේ අපේ ඇහැ අපිට කොච්චර මායා කරනවද කියලා. අපි දන්න දෙයක් පිළිබඳව දැක්ක දෙයක් පිළිබඳව නැවත බලන්න. ඒකට කියන්නේ අනුපස්සනා කියලා. ඒ දේ ආයෙ දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි බය වෙනවා දැකපු දෙයම ආයෙ නැති වෙනකොට අපි බයයි මොකද නිච්ච සංඥා වෙන්නේ බලන්න. මේ නිසා බුදුජානනාංශයේ දස සංඥාවල ඉස්සල්ලාම් පෙන්වන්නේ අනිච්ච සංඥා අනිච්ච සංඥා නම් එකම දෙයක් තුන නැවත නැවත බලන බලනකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැති වෙන එක කියන දුක්ඛ සත්‍ය කිය. ඒක වෙනස් වීම අනිච්ච අනිච්ච ඒකට ඇති වෙන වෙහෙසට දුක්ඛ සත්‍ය කියන එක තමයි අපිට කම්මැලිකම නීරසකම බය නැත්නම් හුලි හුලි යන්න හිතෙන්නේ ඒකට තමයි. නම් කවදා හරි හිතාන යන එක ලෑස්තිලා යනවායි කියලා. දැන් මේ අනිච්ච දුක්ඛ ගන්නතම් පිළිගන්න යනවායි කියලා. කී දවසේ මේවා නිකන් පොඩි හොරතල් වැඩ විතරයි. එතකොට ජීවිතේ නැති වුණත් කය නැති වුණත් මේකට ඇදලා යනවා. ඒ නිසා මේක හොඳ දෙයක්. ඒක නිසා මේ නේද ලෑස්තිලා යනවා කියන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. මේ වගේ දේවල් උඩට ගොඩක් වෙයි. ලෑස්තිලා යන්න. මෙහාට කිට්ටු යන ප්‍රශ්නයක්. ගෞරවනීය සාවින් වහන්ස සක්මන කරන විට පොළොව ස්පර්ශ වන ස්වභාවයට සිහිය පිහිටුවීමි. ගැටෙනවා යන්නට මානසිකාරයේ තිබිනි. ටික වේලාවකට පසු ගැටෙන බව දකින සිහිය ගිලිහි ඇවිදින බවක් තුල ඔටෝ යාමක් විය. ගැඹුරු සමාධි බවක් හා නිදි නොනිදි අතර ස්වභාවයකි වරහන් ඇතුළු ඩ්‍රවසිනස්. මේ නිතර අත්දකිමි. සමහර අවස්ථාවල ඇවිදින බවක්ද නොදනී අවධානයේ හිස දෙසින් හීන පේනවා වැනි වේගයෙන් ගලා යන චිත්ත ධාරාවකට යොමු වේ. ඒ දෙස බලා සිටීමක් ලෙස සතිය පිහිටීමක් මතක සිටීමක් නැත. මේ සතියේ අඩුපාඩුවක්ද? ත්‍රිවංශරයි. මේක සාමාන්‍යයෙන් හෙට අඳ වෙනකොට ඕක තවත් විස්තර සහිතව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමඨහන් වාර්තාවල මේ සතියේ ක්‍රියාකාරකම් දෙකක් කිසිට අඳුරලා දෙන්න පුළුවන් සතියට පුළුවන් මේ වගේ ලොකු චිත්‍රයක් දකිනකොට සියල්ල අමතක කරලා එකට විතරක් හිත දාන්න උදාහරණයක් කියන්න මේ දැන් ඒ උදාහරණෙච්චර ගැලපෙන්නේ නැහැ කියලා කියනවා මේ LCD කැමරා වීඩියෝ ක්ලිප් මේ ටෙලිවිෂන් එක පරණ තිබුණ ටෙලිවිෂන් වල තිත්තටන වෙලාව තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක හරියට ફોකස් වෙන තිත්ත වෙන. ඒ මුළු චිත්‍රය දිහා බල එක තිතක් දිහා බලන්න පුළුවන්. ඒතර වෙනවා ඒ තිත ඒ තිතට වෙනම ආවේනික ඇතිවීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඒත් එක්කම තව තිතක් එනවා. ඒකටත් අර හිතක් එක පටලවිලක් නැහැ. යටුමකුත් නැහැ. ඒකට ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතනම ළඟ තව එකක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේකේ කවදාකවත් තිත් දෙකක් ගැටෙන්නේ නැහැ. ඒ නිසා එක තිතක් හොඳට සැලසුම් කරලා ගියොත් බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුළුවන් මුළු චිත්‍රය දිහාම ඒක නිතරම වෙනස් වෙ වෙනස් වෙ බලුවමනයක් වාගේ රාකලයක් පැහෙනා වගේ පැහි පැහි පැහි පැහි තියෙනවා. ඒකෝට එක තිතක් බලන්න බෑ. ඒතර මේ සමස්තය පෙරලෙනවා. ඒතර මේ මුළු චිත්‍රය බැලීමද කියනවා සමස්තය බැලීම කියලා. එක තිතක් බැලීමට කියලා කියනවා පෞද්ගලික ලක්ෂණ බැලීම කියලා. ඒකට කියනවා reductionist system and system approach කියලා. ඉතින් මේ ආගම් ඔක්කොම හැදිලා තියෙන්නේ සිස්ටම් අප්‍රෝච් එකකින්. මුළු ලෝකෙම මෙහෙම මැව්වා, මිනිස්සු ඔක්කොම මැව්වා. මැව්ව එක්කෙනෙක් ඒක තමයි යන්නේ. ඉතින් ආගම් ඒ නිසා අර පෞද්ගලික ලක්ෂණ බලන එකට කැමති නෑ. බලපුව ගමන් දෙයනාංශ කොහෙද කියලා අහනවා, নানা ආකාර ප්‍රශ්න එනවනේ. නිසා අනික් කිසිම ආගමකට බෑ ඔය රිඩක්ෂනිසම් දරන්නට. රිඩක්ෂන දාපු ගමන් ඒ ආගම් කඩලා යනවා. බුදුරජාණන් වහන්සේ මේකට විභජ්‍යවාදී කියලා නමක් දාලා ඕනම දෙයක් කඩලා කඩලා කඩලා කඩලා පුංචික බලන්න පුළුවන්. ඒකමයි ලොකු එකේ තියෙන හෙලෝග්‍රැෆික් මායාවක් තියෙන්නේ. ඕනම පුංචි දෙයක් ලොකු දෙයක් නියෝජනය කරනවා. ඉතින් අපේ හිත සමහරලාවට සිද්ධිය දිහා බලනකොට එකක් අරගෙන ඒකම පෞද්ගලික ලක්ෂණ වශයෙන් ඒකේ සටහන් ආකාර බලනවා. එතකොට ඒක සමස්තය තුල ගිය වෙලා පේන්න පටන් ගන්නවා මේ සෙනග මැද ඒ තිත ගංගානංගගේ වැලි තලාවේ තවත් වැලියටයක් වෙලා. එතකොට වැලි තලාව පේනවා. එළිය ඇටේ පේනවා. අන්නේ දෙකට මාරු වෙනකොට වක්කාර වෙනවා. හරි බය හිතෙනවා. හරි මේ අර කරකොල අතහැරියා වගේ වෙනවා. එහෙම නැත්නම් අර එකක් ග්‍රහණය කරගැනීමේ ශක්තිය සමස්තය තුල බොඳ වෙලා යනවා. මෙනෙහි කරගන්න බැරි වෙනවා. ඒ දේ වෙන්කල් අඳුර ගන්න බැරි වෙනවා. පරිච්ඡේද කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි US මේ නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා පච්චේ පරිග්‍රහ ඥාන සම්මස්සන ඥානෙට යනකොට සමස්ත පේන. නාම රූප පරිච්ඡේ ඥානෙදී එක ඒකකයක් වෙනවා. එක පික්සල් එකක්. එක මේ පාටිකල් එකක් වෙනවා. ඉතින් භාවනා කරනකොට අපි ඉස්සලා පාටිකල් එක වෙනවා තමයි ඔසවනවා, යවනවා, තබනවා. විලුඹ මෙහෙමයි, ධනිස්ස මේ ලේ වගේ මෙහෙමයි, ඇඟිල්ල මෙහෙමයි කියලා බල බල ඉඳද්දී එක පාටම gediya පිටින් ඇවිදිනවා තේරෙනවා. මම ඇවිදිනවා හැබැයි මට වම දකුණ මෙනෙහි කිරීමක්වත් මොකක්වත් නැහැ. ඉතින් ඒ දෙකේ වෙනස අරකට වැඩි මේක හොඳයි කියන්න බෑ. හැබැයි මෙහෙම පටන් ගන්නකොට මේ මහසි ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ තියෙන සූක්ෂමම තැන තමයි පටන් ගන්න ඕනේ විභජ්‍යවාදයෙන්. පටන් ගන්න ඕනේ පාටිකල් එකකින්. පටන් ගන්න ඕනේ මේ ඒකකයකින්. අල්ලගෙන ඒක ඊට පස්සේ සමස්තය තුල දී වෙන්නනකොට ඒකට බාධා කරන්න එපා. යන්න අරිනවා. හැබැයි ආයසරය සමස්තය තුල ඒකකෙ පෙන්නනවා. ආය සමස්ත පෙන්නනවා. ආය ඒකකෙ පෙන්නනවා. අන්න ওই වෙනස වීම ලක්ෂ කෝටි වාරයක් වෙනවා. එතකොට ඒක ලස්සනට මහසි සාදු සංස්කෘතියෙන් පස්සේ අපේ පන්දි සංස්කෘත වෙනම පොතක් ලිව්වා පේවින්ද වේ කියලා. ඒක ලියලා පෙන්ලා දුන්නා පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ. ඒක ඥානරම සංස්කෘතියේ සෑහෙන අල්ලලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ওই බුරුම කණ්ඩායම් කීපයක් මම පිටත් කරා. ඒ යන ඔක්කොටම මේ කොට අරගෙන රිට්‍රීට් එකක් කරලා මේක පෙන්නලා දුන්නා. ඉඳ ගන්නකොට ආස්වාද ප්‍රසවාසය බලන්න ඒක එක එකාංශයක් බැලිනවා. ඊට පස්සේ මුළු ශරීරේ පුරාම ආනපාන පේන හැටි නැත්නම් ආනපානත් එක්ක මුළු ශරීරෙම පේන හැටි. ඒ තිබුණත් හුස්මෙන් ගිලිහිලා නැහැ. නමුත් ඒ වෙලාවේ මුළු ඇඟම හුස්ම ගන්න බවක් පේනවා. මුළු හැම ශෛලයක් ශෛලයක් පාසා කුම්පි පුරුම් වේදනා ඔක්කොම තීජ හුස්ම ගන්නවා තේරෙනවා. ඇවිදින වෙලාවේදී gediya පිටින් ඇවිදිනවා. අර මේ වම ඔසවන යවන තන මොනවත් නැහැ. අන්න ওই දෙක වෙන වෙලාවේදී ඒ පෞද්ගලික ලක්ෂණ බල බලා ඉඳලා මෙනෙහි කිරීමකුත් නැතුව ඉබේ සක්මනට යන්න දෙනවා කියන එක සදාචාරවාදීයර කරන්න බෑ. උගදෙනෙක් එක වැරදීමක් කියලා හිතන සතිය කැඩලා යamak කියලා හිතන සමාධිය කැඩලා යamak කියලා හිතන පාලනෙන් ගැලීමක් කියලා හිතන මට දැන් මේ මේ එපා වීමක් වගේ එන්න පටන් අර ගන්නවා ඉතින් ඒක ඇත්තටම මේ හරිම අමාරුයි මේ sannivedanaya කරලා කියන්නේ. මෙන්න මෙහෙම කියදාකි මේ ප්‍රශ්න විචාරත වැඩ පිළිවෙලට ටිකක් බල වැඩි ඇති. මේක හරියට විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානයේ ඉඳලා විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානයට යනකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. විතක්ක ਵਿਚාර තියෙනකන් පෞද්ගලික ලක්ෂණ තමයි පේන්නේ. විතක්කේ යොමු වන්නේ එක දෙයකට. නමුත් විතක්ක ਵਿਚාර නැතුව සමස්තය බලන්න පුළුවන්. සමස්තය බලනකොට අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං කියලා සතුටක් ඇති වෙනවා. හැබැයි මේ සතුට එන්නේ සත්පුරුෂයාට විතරයි. ඒ සතුට එන්නේ සද්ධර්මය දන්නේ කරාට විතරයි. අනික් කෙනාට හිතනවා දැන් මෙනෙහි කරගන්න බෑ. අරමුණු දෙක අතර වෙනසකුත් නැහැ. ආසර් ප්‍රසද් එක වගේ. වම දකුණ එක වගේ ඔක්කොම හැඳි ගෑවිලා ගිහිල්ලා. ඒකට අපි වචනයක් දාලා දෙනවා ගොජේ කියලා. එහෙම නැත්නම් සමස්තේ. එහෙම නැත්නම් පැවැත්ම. එහෙම නැත්නම් සම්තතිය කියලා. බුදුරජාණන් පාවිච්චි කරන සම්තතිය කියන වචනේ. එතකොට ෆ්ලක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒකේ වැඩේ යනවා පේනවා. හැබැයි අර වගේ පුංචි පුංචි අංශ වශයෙන් පේන්නේ. ඉතින් ඒ වගේ එකක් වගේ තමයි මට පේන්නේ කියනකොට. ඉතින් මම මේ ඔක්කොම කියන්නේ මොකටද? ඒකට ලෑස් වෙලා යන්න. ගියාම සමස්ත වෙන්නේ ආයසයක් වම දක්වන වෙන්නේ. ආය සමස්තයයි. නැත්නම් එක් වරක වම ආනපාන වෙන්නේ. ආය මුළු ඇඟම වෙන්නේ. හද්ද වේදන හිතිලි ඔක්කොමත් එක්ක. ආය හරියට මානපාන යන. ඔන්න වගේ මේ තට්ටු මාරුවක් පැරඩයිම් shift එකක් වෙවි වෙවි යන්නේ. අන්න ඒකට සත්‍ය දිගටම තියාගෙන සමස්තය බලනවාද ඒකකයක් නැත්නම් අංශුවක් බලනවාද කියන දෙක අතර බලන්න ලියනකොට හැබැයි පැහැදිලිව ලියන්න. සාමාන්‍ය පටන් ගන්න අංශුවෙන් සමස්තයට තමයි. නම් සමහරට සමස්තයෙන් අංශුවලත් යන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. මොකද එකින් එකට එකින් එක පෙරලනවා. ඒ නිසා සූදානම් වෙලා යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්සේ ඔබ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම සතිය පුරුදු කරන්නෙක්මි. පළමුව පරයන්ක භාවනාව පිළිබඳව අද දිනද සතිය ඉදිරියේ තබාගෙන මා දැන් මෙතන යන අදහස පෙරටු කොටගෙන පරයන්ක සඳහා වාඩි වුනිමි. මගේ මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. මේ මට ප්‍රකට වූයේ වනුයේ උදරයේ පිඹීම හා හැකිලිම ලෙසටයි. ශබ්ද නොමැති හේයින් සිත පිට යෑමක් නොවිය. පිඹීම තද ලෙසටත් හැකිලිම සැහැල්ලුවටත් දැනුනි. අපහසුතාවකින් තොරව වැඩි වේලාවක් මේ නිරීක්ෂණය කළ හැකි විය. ක්‍රමයෙන් පිම්බීම් හැකිලීම් ගෙවි යන ආකාරය දැනෙන්නට විය. එවිට අරමුණු නැති හිස්සිතේ ස්වභාවය ෂණ කීපයක් සතිමත්ව භුක්ති විඳෙමි. සක්මන් භාවනාව සතිය පෙරමුණේ තබාගෙන සක්මන් ආරම්භ කළෙමි. වම දකුණ වශයෙන් ගමන් කරන විට පාදවල චලනයේ මනාව දැක්කෙමි. යටිපතුල් හා ඇඟිලිවල ඇතිවන තෙරපම හොඳින් දැනුනි. සමහර අවස්ථාවල ගොරෝසු ලෙස සමහර අවස්ථාවල සියුම් ලෙස දැනෙන. කඩින් කඩ ඇති වූ වේදනාවල් නිසා සිත පිට ගියද සතියෙන් යුතුව ඒ දෙස බලා සිටීමෙන් ඒවා ක්‍රමයෙන් පහව ගියේය. ඔබ වහන්සේ කරන මේ සත්කාරයට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. හොඳයි හොඳට වාර්තා කරලා තියෙනවා ඒක ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි තියෙන්නේ අපි ස්තුති කරලා යනවා ඊගා ප්‍රශ්නෙට. ත්වන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් මූල කර්මස්ථාන පළමුව තියෙන සක්මන් භාවනා පිළිබඳව පළමුව පාදවලට සිත තබා වම දකුණ වශයෙන් සක්මන් භාවනාව ආරම්භ වෙමි. පාදයේ යටිපතුල පොළවේ පළමුව විලුඹද ඉන් අනතුරුව ඇඟිලිද පාද දෙකෙහි දුටු වෙමි. පොළවේ ගොරෝසු බවද පාදවල සිනිඳු බවත් නිසා ගල් ඇනීමේදී වේදනාවක් දැනින. පොළවේ සමහර තැන් සීතලට හා රස්ණයට පාදවලට දැනින. මේ ආකාරයට විනාඩි 30ක් පමණ කරගෙන යාමේදී පාදවල වේදනාව අඩුව රොබෝ කෙනෙකු ඇවිදිනවා වාගේ ඒ දිහා බලන් සිටියෙමි. සක්මන ඔහේ ඇවිදිමින් ගෙව්වෙමි. ආනාපානසති භාවනාව දීර්ඝ සක්මනකින් පසුව ආසනයේ හොඳින් වාඩි වී කයට සිත ගත්ෙමි. සිත නාස්කාග්‍රේට යොමු කළ විට ආස්වාස ප්‍රාස්වාස සංසිදී තිබින කම්පන චංචල සුළුවට තිබින පසුව එයත් නොදැනී සිත කිසිවක් වැදී තිබුණේ නැති තැනකට ගියේය. ඉඳහිට දැනෙන සියුම් හුස්ම රැල්ලකින් මැරි නැති වග දනිමි. සිත කිසියම් තැනක සිට කය දෙස බලා හිඳී. කය සම්පූර්ණයෙන්ම හිස්ය. නමුත් යම් කිසි දැනීමකින් සම්බන්ධ වී සිටී. සමහර අවස්ථාවල හිස ගැස්සී වෙනතකට ගොස් නැවත යථා තත්ත්වයටපත් වේ. මේ විදියට පැයක පැයක්ම පැයකට ආසන්න කාලයක් සිටිය හැක. එදිනදා කටයුතු වලද හුස්ම රැල්ල සියුම් වී නාසයේ අග කම්පන චංචල ගතිය පමණක් දැනෙන ස්වභාවයට පත්වේ. ශරීරය සැහැල්ලුය. ඔබ වහන්සේගෙන් අවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ත්‍රිවන් සරණයි. මේ සක්මනේදී අර ඉස්සල්ලා එකදි කිව්වා වගේ වෙන පැත්තකින් පෙන්නනවා. සක්මන් කරගෙන ඉන්නකොට ටික වෙලාවකින් නිකන් සමස්තම ඇවිදින්න පටන් ගන්නවා. රොබෝ කෙනෙක් වගේ ඉන්නවා. තමන්න බලන්න පුළුවන්. ඉතින් එතකොට මේ වමද මේ දකුණද ඔසවනවාද යවනවාද මොනක්වත් නැහැ. හැබැයි හොඳට දන්නවා ඉඳගෙන නෙවෙයි හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි සක්මන කියලා බෙදනවා අර වගේ වම දකුණ බල බල විලුඹ බල බල ඉඳලා තමයි මෙතෙන්ට ආවේ කියලා නිසා සතියේ ඉතිහාසය කැඩිලා නැහැ ඉතින් ඒකට මේකට සාදර වෙන්න පුළුවන් නම් ඊට පස්සේ තමයි ඇත්තටම සක්මන් භාවනාව පටන් ගන්න. මම යන්නේ. සක්මනේ යනවා. තමන්ට ඒක දිහා බලන්න පුළුවන්. ඒක හරියට මේ තමන්ගේම පොඩි පුංචි වීඩියෝ ක්ලිප් එකක් හදලා පස්සේ ආයේ වීඩියෝ ක්ලිප් එක දිහා ඇක්ෂන් රීප්ලේ දාලා බලනවා වගේ. මම කොහොමද වැඩ කරන්නේ කියලා එදාට තමයි පේන්නේ. අර රංගපාන වෙලාවේ බලන්න බෑ. කව ඒක සාමාන්‍ය කෙනෙක් වීඩියෝ කරලා ඉවරලා පෙන්නකොට තමයි ඇත්තටම පේන්නේ. අපි රංගපෑමක් කරන්නේ අපේ ස්වභාවය මේකයි කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතන වෙන්නේ මනස සම්පූර්ණ විවේක වෙලා වැඩේ යනවා. එතකොට මම යා කොතනද ඉන්නේ, මාන්නේ කොතනද තියෙන්නේ, තෘෂ්ණාව කොතනද තියෙන්නේ කියන ඒවා තියෙනවනම් පේන්නේ තියෙනවා. ඊට පස්සේ සක්මන් භාවනාවෙන් පස්සේ පරියන්කේදී එනකොට ඒක බොහොම කෙටි කෙටි ක්‍රම වලින් විස්තර කරන්නේ ආනාපාන පේනවා. ඊට පස්සේ ආහනපානේ තුනී වෙලා යනවා මොනවක් කරන්න නැත්නම්වත් යනවා. අරිටත් වැඩි ජවනිකාවක් තව වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙවුවා අපි තියෙන සාමාන්‍ය කලවම් වෙලා. අපි මේවා එකින් එකට එකින් එකට පස්සේ පෙළ ගැස ගත්තොත් විතරයි ඒක ප්‍රතිපදාවක් වෙන්නේ. එහෙම නැත්නම් මේකේ අපිට වැඩට ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට ආනපාන පේන. ඒක ගියාට පස්සේ ඔන්න පොඩි කම්පනයක් චංචලයක් විතරයි පේන්නේ. ඒක හරියට අර හක්මන් කරනකොට පේන රොබෝ වගේ. ඉතින් ඒකත් නැති වෙනවා. ඒක නැති වුණාට පේනවා භවයේ පවතිනවා කියලා. මැරෙලා නැහැ කියලා. භවය මේකේ ලියනවා මැරෙලා නැති බාට මොකද්ද කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඒක මට මම බණ කියනකොට කියන්නේ මම මැරෙලා නැති බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැහැ. ඉන්නවා. හැබැයි මේ අහවල් ලකුණින්ද කියලා උරගාලා බලන්න බෑ. බලන්න පුළුවන් තැන ගිහලා බැරි තැනට ඇවිල්ලා ඉන්න බව දන්නවා. ආයෙසරයක් එකපාරට උඩුව ගැසිලා හරි මෙල ඔන්න බලන්න පුළුවන් තැනකට යනවා. උරගා බලන්න පුළුවන්. කලබල වුණ නැත්නම් ආයේ tempat තැනකට යනවා. කවදා හරි භාවනා කරලා කරලා තේරුම් ගනි ඔය කියන tempatකම හොඳටම අම්මා මැරිලා අඬන වෙලාවෙත් ඒ හිතේ තියෙනවා. තමන්ගේම දරුවා මැරිලා විස්සෝප වෙන වෙලාවෙත් ඔය tempatකම හිතේ තියෙනවා. නැත්නම් විශාල ලාභයක් හම්බෙලා උදම් වෙලා ඉන්න වෙලාවෙත් අරක තියෙනවා. අපිට මේ සමාජ තත්ත්ව නිසා අපි අර tempatකම දිහා බලන්නේ අම්මා මැරුණා කියලා ඉසාරද බලන අඬනවා. දරුවා මැරුණා කියලා අහනවා. සතුටු වෙනවා. නමුත් ওই තුනම හැම වෙලාවෙම හිතේ තියෙනවා. ඒක වෙන් කරගන්න බැරිකම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපි කතා කරන්නේ කලබල වෙච්ච එක ගැන විතරයි. ඒ අපි නැහැදිච්චකම කියලා ඒකට කියනවා. අපිට කතා කරන්න පුළුවන් ඔය කරදර වෙලාවෙත් නිස්සද්දකම තියෙනවායි කියලා ඒක රහත් වෙච්ච හිත තමයි. ඊට පස්සේ කියන්න බුල ඔය දෙකම තියෙද්දි මට මැදි අතීතක ඉන්න පුළුවන්. ඒකට දෙක හිත වගේ. පූර්ණ වෙන හිතක් තියෙනවා. ඉතින් ඒ නිසා කවදා හරි හොඳට බලන්න හොඳටම හිත නරක වෙලා. දැන් වහ කණ්ඩ හිතිලා. එහෙම නැත්නම් අරු මරන්න හිතිලා. ඉන්නල බැලුවොත් යටි හිතේ තැම්පත්කමක් තියෙනවා. ඉතා ගන්න බෑ. පුරුදු කරපෙන්නට තියෙනවා අපි සමාදන් වෙන්නේ යන මරණ හිත. ඒකට තැම්පත් හිත අපෙන් ගිලිනවා. තැම්පත් හිත සමාදන් වුණා නම් මරණ හිත ගිලිනවා. ඒ තුනම ඕනම වෙලාවක තියෙනවා. manussත් ප්‍රතිලාභයත් එක්ක ඔක්කොම ලැබෙනවා. වෙන් කරගන්න බැරි නිසා අපි ගොමයි, කිරි, මූත්‍රායි ඔක්කොම එක භාජනයට දාලා අනාගතතර පස්සේ කිරි වල වටිනාකම නැති වෙනවා. ඒ නිසා ලොකු ශාන්තික තැනකදී බණදි කියනවා. අපි හොඳටම වික්ෂිප්තයි කියන හිතක් ආව වෙලාවෙත් ඒකාග්‍රතාවය කියන චෛත්‍යකයේ අඩිය තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ හිතේ. නමුත් අර වික්ෂිප්ත වෙච්ච ගැන අඬහව ගාගෙන කතා කර කර විලාප කිය කියා කියා බණ්ඩ හදනකොට අර ඒකාග්‍රතාවය hina වෙලා බලනවා මේ අම්මණයාට මේ මෝඩිට කවදා මාව දැක ගන්න පුළුවන් වෙයිද මොකද යාට අර කලබල වෙච්ච එක ගැන කියා බණ්ඩ දෙයි නටන්නේ ඒ විලාපේ හිතන්නේ එහෙම කලබල වෙන්න වෙලා තියෙද්දි අපි ඒකාග්‍රතාවය දකින්න පුළුවන් වුණොත් අල්ලපු ගෙදර මිනිහ අපිට බලන්න යකට මොනවා වුණත් ගාණක් නැහැ බීරියලියට වේනා ගායනා කරා වගේ ඌ ගාණක්ම ගන්නෑ මේක ඉස්පිරිතාල ගිල්ල දාන්න ඕනේ පිස්සන් කොටුවට ගිල්ල දාන්න ඕනේ කියලා කියනවා. ඕගොල්ලෝ ගෙදර ගියාම ඒක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ ඔක්කොම හැම කෙනාගේම තියෙනකේ ඥාන පිරිමකමක්වත් වයස ભેදයක්වත් මොකක්වත් නැහැ. ඒ නිසා මේවා වෙන් වෙන් කරලා අවබෝධ කරගෙන සමස්තයට දාලා බලන්න සමස්තයට දැම්මට පස්සේ අර එක එකක තියෙන මේ රෝල් මොඩල් එකේ නැත්තම් කියන භූමිකාව නැතිලා යනවා. ගොජේ පේන. මේ ගොජේ තුල අර හැම එකම තියෙනවා. ඒ නිසා ඕක දිගට කරන්න. කර කර බලන්න භාවනා කරලා මොකක්වත් හම්බෙන්නේ නැහැ අපි. හම්බෙන්නේ මේ වෙන් කරලා දැනගන්න සම්පූර්ණ කරන එක විතරයි. ලැබෙන්නේ නැති වෙන දේකුත් නැහැ. අපිට වෙන් කර හම්බෙන දේකුත් නැහැ. මේ අපි කතා කරන දේෙන් අපේ අමනකම පේනවා. අපි ඉස්මතු කරන දේෙන් අපේ තකතිරුකම පේන. What you see that you are. Where you are, wherever you go, there you are. එනිසා බලන්න ඒව කරනවා වෙනකොට අඳහර පාන වෙනකොට කියා පාන වෙනකොට ඒ ඔක්කොම තියෙද්දි නිවනක් තියෙන ඕනේ නම් ඒක දිහා පොඩ්ඩක් බලන්න පුළුවන් කවුරුත් ගෙනත් දීවි ගන්නේ භාවනා කරලා ගත්තෙකුත් නෙවෙයි තටමලා ගත්තෙකුත් නෙවෙයි අන්නේදී වෙන් කරලා බලන්න මේ නිසා ඉස්සලා ගන්න කොරෝසු හුස්ම සියුම් හුස්ම නැතිම හුස්ම අන්න ඒ වෙනකොට සමාධිය වැඩෙන හැටි, සතිය වැඩෙන හැටි කියලා බලලා ආය ගොරෝසුස්ම තුලත් අර හිස්තන කියන හැටි. අම්මා මැරිච්ච වෙලාවෙත් අර හිස්තන තියෙන හැටි බලන්න ගත්තාම අන්න අපි ජීවිතයේ එදිනදා දඩුවට සතිය ගිනිච්ච වෙනවා. නැත්තම් මේ භාවනා ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්න නිසා මම මේ කරන්නේ මට හිතෙන තාලෙට වෙන් කරලා දක්වන එක විතරයි. නැවත නැවත කිරීමෙන් මේක සමාදන් වෙන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් පියවර 10ක් පමණ යන විට මට ඒකාග්‍රතාවයක් ඇති වේයයි දැනේ මට නිදිමත ස්වභාවයක්ද සිතට සතුටක්ද දැනේ නමුත් මම එය පරයන්ක භාවනාව පටන් ගන්නා තෙක් කරගෙන ගියෙමි පරයන්ක භාවනාවේදී ඊවර වැඩසටහනේදී ආනාපානය මෙනෙහි කරගෙන ගොස් ඒ ආනාපානයේ තුනි වී මා වෙන මා පාවින තත්වයට පැමිණුනි. ඊතා සතුට ගතියක්ද මට දැනුනි. එසේ පාවී පාවී අන්තිම දින කිහිපයම භාවනාවේ යෙදුනි. පසුව නිවසේදී එපමණ භාවනාවක් නොකරුනි. මෙවර භාවනා වැඩසටහනේදී ඒ ආස්වාසය මෙනෙහි කිරීමට වැඩි වේලාවක් නොයයි. මුළු ඇඟම අමුතු වී යයි. නමුත් ගියවර මෙන් වැඩි වේලාවක් වාඩි වී සිටිය නොහැක. නිදිමත එන විට ඔළුව ඔළුවට කරන්ට් එකක් වැඩි ගෙන යන්නාසේ දැනේ. ඊයේ දවසට හීන වගේ දේවල් විවිධ පුද්ගලයන් කවදාවත් දැක නැති අය පෙනුනි. නමුත් මට නිින්ද ගිය නැති බව දැනුනි. ඒවා සියල්ල කෙලෙස් බව සිතාගත්ෙමි. ඊයේ රාත්‍රී ගරු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයෙන් පසුව මට අද වැඩි වේලාවක් එක විදියට සිටිය හැක. නමුත් එක දිගටම එකම අරමුණක සිටිය නොහැක. කකුල් වලින් ඉවසා සිටිය නොහැකි වේදනාවක් ඇතිවේ. මේ සඳහා ඔබ වහන්සේගේ අවවාදයන් පතමි. ඉතින් භාවනා කරනකොට මේ එක එක දේවල් ආවට ඒවා එකකවත් කෙලෙස් නැහැ. ඒවට තරහ යන්නේ නැත්තම්. ඒව නෙවෙයි කෙලෙස් වෙන්නේ තරහ ගියොත් කෙලෙස් වෙනවා. නැද්දකින් කියපු ගම ඒකෙන් තමයි කෙලෙස් ඒ දේවල් මොනවා පේනවත් ඒකෙන් අපිට අපිව කෙලසන්න බෑ. ඒවා යෝජනා විතරයි. අපි ස්ථිර කෙරුවොත් විතරයි ඒක කර්ම වේගයට අනේසයිව දැක්කට නොදැක්කා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් නොදැක නොදැක්කා වගේ ඉන්නවට වැඩිය කොච්චර දක්ෂද දැකලා නොදැක්කා වගේ නැතුව නැහැ වුණා වගේ ඉන්නවට වැඩිය කොච්චර දක්ෂද ඇහිලා නැහැ වුණා වගේ ඉන්නේ. ඒකනේ හික්මීම කියලා කියන්නේ. ඒකනේ ශික්ෂාව කියන්නේ. ඒතකොට පේනවා මේ කකුසල් ආවත අපි ඒක කුසලයක් වඩපත් කරගන්නවා. අකුසලයේ අකුසලයේ බව දැනගැනීමෙන්. අකුසලට ප්‍රතික්‍රියා නොකිරීමෙන්. ඒ නිසා මේක හරි වටින අවස්ථාවක් භාවනාවේදී තමන තියෙන තමන් ආරක්ෂක භූමියට වෙලා ඉන්නවා. වටේට කෙලස් තියෙනවා. නැද්දකින් කියපු ගමන් ඒව කෙලෙසෙනවා. අයි Tamanට හිත නරක වෙලානේ. නැද්දකින් කියන්නත් එපා, බදා ගන්න යන්නත් එපා. ඒව එතන තිබ්බහම Taman තේරෙනවා වැස වහිනොත් කැමැති නම් තිබෙන්න පුළුවන්, නොක නැත්තම් නොතිබෙන්න. අනිත් වගේ මහා විකූර්ණ ශක්තියක් එන්න පටන් ගන්නවා. කෙලෙස් ඕනේ නම් ගා ගන්න පුළුවන්. නැත්තම් නිකන් ඉන්න. ඒක පුරුදු වුණාට පස්සේ පේනවා කාටවත් අපේ කෙලසන්නත් බෑ කාටවත් අපේ නිවන් දක්කන්නත් බෑ අපි වලට දක්වන ප්‍රතික්‍රියාව අනුව තමයි වැඩි තීන්දුව වෙන්නේ. ඒ නිසා තව කෙනෙක් කොපි කරන්න යන්න එපා. කවදාකවත් කරලා හරියන්නේ නැහැ. ඕනම කෙනෙක් දෙන තීන්දුව හෝ Tamange තීන්දුව තමයි කෙලෙස් ඇති කරන. ඒ නිසා මේක දිගට කරගෙන යනකොට Tamanට තේරෙයි නරක දැකීම නරකයක් නෙමෙයි. නරක දැක්කයි කියලා නැවෙන ඥානෙ කිසිම නරකක් නැහැ. ඒ නිසා මේ අභියෝග කරගත් වලට මොන දීලා ඒටීටි සතිය පවත්තමින් ඒ වගේම වෙස් ගැන්නේ නැතුව ඒවා විනිශ්චය කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒවා ස්ථිර කර යෝජනා ස්ථිර කරන්න තෝ බලන්න හිටියොත් ඒවා කපුරු පුච්චා වගේ තිබ්බතන ලකුණක් නැතුණක් මම කියන්නේ. අපි ඇඟේ දාගත්තොත් තමයි මම නැත්තම් අද මත ප්‍රකාශ කරන්න කිව්වොත් තමයි වාපේ පිටිපස්සේ එළවෙලා. ඒ නිසා කියන ඇත්තටම සද්ද අපිට කරදර කරනවා නෙමෙයි අපි සද්ද වලට කරදර කරනවා. ඇඟේ තියෙන වේදනාව අපිට කරදර කරනවා නෙමෙයි අපි සමහර වේදනාවලට කරදර කරලා ගෙට ගන්න. ඊට පස්සේ ආ කරදර දිගටම. හිතවිලි අපිට කරදර කරන්නේ නැහැ. අපි මේ අහට යන හිතවිලි වලට යෝජනා ඉස්සර කරන කියලා කරදර කරනවා. ඊපස්සේ ඒක වැල්වට අරන් කතා කරන. ඒ නිසා ඒක නොවෙන තමයි මූල කර්මස්ථානේ තියාගන්න පුළුවන් තරම් මූල කර්මස්ථානේ තියාගෙන ආවට ගා ගන්න නැතුව සිටීමේ කලාවට මේ විදිහට යෝනිසමනස්කාරට දාන්න දාලා ඔය යන විදිහට දිගට කරගෙන කරගෙන යනකොට කමඨාන් සුද්ධ කෙරුවේ නැතත් නැත්තම් බණක් නැහුවත් මොකද්දෝ ප්‍රගමනයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නිවසේදී විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවද විනාඩි 40ක් පමණ පරයන්ක භාවනාවද වඩමි. මෙය සෑම දිනකම සිදු නොකරමි. පරයන්කයේදී කයට සිත යොදා ටික වේලාවකින් ආනාපානය ප්‍රකට වේ. ඉන්පසු ආනාපානය නොපනී ගොස් කය ඊතා සැහැල්ලු බවට පත් වී ඊතා නිශ්චල තැනක සිත පිහිටයි. මෙය සෑම අවස්ථාවකදීම සිදු නොවේ. එම නිශ්චල තත්ත්වයේදී සිතවිලි පැමිණ නැති වී යයි. සමහර විටක ආනාපානයේද තුනී ලෙස පැමිණ තුනී වී යයි. බාහිර දේවල් පිළිබඳ අවධානයක් නැත. සමහර අවස්ථාවල මෙය සිතේ මායාවක් දැයි බැලීමට මා විවිධ සිතුවිලි සිටීමට උත්සාහ ගත්තද ඒ වාට පැවැත්මක් නැත. සමහර විටක මේ සියල්ල නොදැනී ගොස් නිින්දක් වැනි දෙයක් දැනේ. එය මා දන්නේ ඉන් අවදි වූ විටය. නමුත් ඒ නිින්දක් නොවන බව මම දනිමි. ඉන් අවදි වී නැවත ඉහත කී නිශ්චල තැනට පැමිණ ටික මොහොතකින් නැවත ආනාපානය ප්‍රකට වේ. මෙම කාලය විනාඩි 20ක් 30ක් පමණයි සිතමි. මගේ මෙම අත්දැකීම් වල හරි වැරදි සහ භාවනාව ඉදිරියට දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. නැත්නම් මේක මේ මේ ඇති වෙලා තියෙන එකලස කඩා ගන්න නැතුව දිගට ගෙනියන එකයි කරන්නේ. මේ වෙලාවේ ඇත්තට ඒක විස්තර කරත් නැතත් මේ අත්දැකීමේ මේ රැල්ල මේ ගුණව බාධා කරන්නේ නැතුව දිගට කරගෙන යන්න ඕනේ. එතකොට තේරෙනවා අපි මේ රාගය ඇති වෙන වෙලාවේ පරිසරය ඇති වුණාට පස්සේ මේ රාගය එන එක වළක්වන්න කොහොමඩක්වත් බෑ. රාගය ඇති වෙන පරිසරය නැති වෙලාවේ අපි රාගය දැම්මත් ඒක වෙන්නේ නැහැ. ගල්ලුට වැපිරුවා වගේ වෙනවා. ඒ නිසා මේ රාගේ එන්න අරමුණු වෙච්ච අරමුණු කෝක වෙතත් ඊට පස්සේ විචාල විචල්්‍ය සාධක රාශියක් එකතු වෙච්ච තැනට අරමුණ આવොත් තමයි අපි රාගෙන් රත් වෙන්නේ. ද්වේෂයෙන් පැලහෙන්නේ. මෝහයෙන් මත් වෙන්නේ. ඒ නිසා වරින් වර කරන්න තියෙන්නේ හොඳටම නිදිමත එනකොට නැත්නම් ද්වේෂය එනකොට රාගේ පොඩ්ඩක් දාලා බලන්න. පැලවෙන්නේ නැහැ. බෝ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නිදිමත තියෙන වෙලාවේ ද්වේෂ පොඩ්ඩක් දාලා බලන්න. ඇවිල්ලෙන්නේ නැහැ ඒක. පටලවා ගන්න අමාරුයි. එතකොට තේරෙනවා ඒව එන්නේ පරිසරය හදාගෙන. පරිසරය හදාගෙන එන වෙලාවේදී කොයි දේ දැක්කත් රාගය රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒව සමහර පෙරමනා ඒක ඒව කියන්නේ ඒව කල්ැතුව තීන්දුව වෙලා දෙන උඹට කරන්න දෙයක් නැහැ කියන්නේ. රාගය එන්න ආවොත් උඹට වළක්වන්න බෑ. මේ පරිසරය ආවට පස්සේ රාගය එනවා. ද්වේෂය එන්න ඕන නම් ද්වේෂය එනවා. මෝහය එනවා නම් මෝහය එනවා. ඔක මගේ කියා ගන්න එපා. ඒ කලින් හදපු DVD එකක් මේ පෙන්නන්නේ. ඒ වෙලාවේදී කෙල්ලයි කොල්ලයි ලව් කරන වෙලාව. අනික කෙල්ලා දුෂ්ටයත් එක්ක ගහ ගන්න වෙලාව. ඉතින් ඒවා ඒ කල්ලාතුව කරලා තියෙන එක බලාගෙන ඉන්න මිනිහට එඩිට් කරන්න බෑ. උඩ තියෙන බලාගෙන ඉන්න එක විතරයි. ඉතින් අපරාධ මට රාගය ආවයි කියලා නැටුවට මගල මොනක් වෙනසක් වෙන්නේ. ඒ නිසා ඒකේ එකනට ඒ වෙලාවෙ එන්න අරින්න මේ බලහන් ඉන්නේ මේ චිත්‍රපටියක් බව දන්නවනම් මේ බලහන් ඉන්නේ ටෙලිග්‍රාමයක් කියලා දන්නවනම් එහෙනම් තමන්න පුළුවන් ප්‍රේක්ෂකගේ තැනට වෙලා ඉතින් දිහා බලන්න අපිට වෙලා තියෙන අපි ස්ටේජ් එකට නගින්න හදනවා මේ වෙලාවට මේක එහෙම වෙන්න දෙන්න පුළුවන්ද කියලා මේ බලාගෙන මිනිස්සු නගින ස්ටේජ් එකට ඒතකොට නාටකම කරගන්නම් වෙන්නේ නැහැ ඒ රංකද නාටකයේ කොහෙද මේ නාටකෙම හැටියට රජුර මැරෙන්න ඕනේ අජුරට වෙඩි දිනවා මැරෙනවා. දැන් රජුරෝ බෙල්ල කඩන මේ නාඩගම විදිහට ඉන්නවා. ඉතින් රාජ්‍ය සභාව ඇවිල්ලි වෙලා ඊගාව රජුරෝ තෝරනවා. තෝරනකොට යාළුත් පුලවත් කරව රජුරෝ අඩු කුලේ මිනිස්සෙක්. අර මැරිච්ච රජුරන්ට කේන්ති ගිහිල්ලා පයින්ව වේදිකා. නැගලිට එහෙම පුළුවන්. බයිගේ රීරි මාංශයේ තියෙන කම්නේ අඩු කුලේට රජ වෙන්න දෙන්න බෑ කියනට හේවාය කියනවා. නාඩගම හැටියට තමුන්නාංශෙත් තියෙන මැරෙන එක මැරනවා කියලා ආයෙත් අර මැරුණත් <laughs> මේක මතකන තියලා නාටකමක් කියලා කඩාගෙන වයින්. අපිටත් ඕක තමයි වෙන්නේ. පොඩ නාටකම් පොඩ බලන්න හිටුවා. ඒකට හේවාය කියන්න ඕනේ. හේවාය ඒතකොට රජ වෙනවා. කම්සෙට තියෙන නාටකම හැටියට ගිහිල්ලා මැරණ එක. සිංහාසය කියලා මැරෙනවා. මැරෙනවා. ඉතින් ඒ නිසා මෙව්වට අපි කොච්චර හිත පීලා ගන්නවද? කොච්චර මේ බයලජ්ජා ඇති කරගන්නවද? මේ මම කරගත්තට පස්සේ මේ මම කරන දෙයක් නෙවෙයි. මේ විචල්්‍ය සාධක ආවට පස්සේ ඒ දේ වෙනවා. ඒකට මේ මගේ කය වේදිකාවක්. ඉතින් මට ඕන ඒක නගන්න මට ඕන කෙනෙක් රජකම් කරන්න බෑ. අන්න ඒක දැනගත්තට පස්සේ අපි තියෙන අපිට එහෙම නෝඩ අපි ප්‍රසිද්ධිය කියනවා මට. ඕ මට කේන්ති කියලා එන්නේ. මට රාගය තියලා එනවා. නේද මට ඒ මොකද්ද ප්‍රශ්නේ? මෝ රාගය අපු නැති කෙනෙක් මෙතන ඉන්නවයි කවුරක්වත්. ද්වේෂය අපු නැති කෙනෙක්. ඉතින් අපි මේ හෙලිකිරීම හරහා අපි මේක ධර්මතාවයක් බාටපත් කර ගන්නවා චිත්ත නියාමයක් බාටපත් කර ගන්නවා ධර්ම නියාමයක් බාටපත් කර ගන්න හැබැයි සීලක පිළිහිටලා අපි ඔක්කොම සීලක පිළිහිටලා මේ දාගන්න නාඩගම කරනකොට අපිට තියෙන ඔක්කොගේම හිත එකයි මේක මගේ කියලා ගත්ත ගමන් අපි අසරණ වෙනවා දැන් මේ ධර්මතාවයක් කියපුවම අපි බුදුහාමරන් ගෝලේ බාටපත් වෙන එක මල්ලේ ඉන්නේ ඒ නිසා මේක වෙනකොට ඒක ලියන්න පුළුවන් නම් ඒක ලෝක සාහිත්‍යයට එකතුන කෘතියක් වාටපත් වෙනවා කිසිම මම ආයනයක් නැහැ. ඇතිවිච්ච දේ ඇතිවිච්ච හැටියට හෙලි කරනවා. ඉතින් ඒකට සදාචාරවාදීන් බනිනවා. එහෙම හොඳ නෑ නේද සදාචාරය. අපි කියන්නේ අපි කොහොමද සීලක පිළිහිලා තියෙන්නේ. අපි එහෙම සිල්පද කඩන්න යන්නේ අපි මේ එන දේ හෙලි කර ගන්නවා. අපි එක එක අම්මලාගේ දරුවෝ. උන්ට අපිට යන්න ඕන දැන එකයිනේ. ඒ නිසා මේ හෙලි කිරීමක් කරනවා. ඒක ලොකු සාන්තියක් හම්බ වෙන නිසා ඔක ඔහොම යන්න අරින්න කඩා ගන්න එපා ඔය වාතාවරණය. අවසරයි සත් පින්වත් ස්වාමින් වහන්සේ මේ මාගේ ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනයි. මා තරමක් භාවනාවට ආධුනිකයෙකු වුවද ආධුනිකයෙකු බවද කිව යුතුයි. මේ මාගේ ප්‍රථම කමඨහන් සුද්ධ කිරීමයි. මා මූල කර්මස්ථාන ලෙස ආනාපාන සතිය පරියංක භාවනාවේදී වැඩුවෙමි. මුලින්ම ශරීරයේ ඉරියව්වට වරහන් ඇතුලේ හිඳගෙන සිටීමට අවධානය යොමු කර ආස්වාස හා ප්‍රාශ්වාස මෙනෙහි කළෙමි. මුලින් නාසාග්‍රයේ වැදී ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිදුවන අයුරු නිරීක්ෂණය කරගෙන ගියෙමි. ටික වේලාවකට පසුව සුළං ධාරාව කෙටි වී නොදැනී ගොස් කහේ තිබූ ස්පර්ශ වේදනාවද නැති වී ගියේය. සිතට සැහැල්ලු ස්වභාවයක් දැනුණි. බැලුම් බෝලයකට හුලම් පුරවන්නාසේ මගේ ශරීරයේ පිම්බෙන ස්වභාවයක් දැනුණි. හොඳ හොඳට කෙලින් වී උරහිස දෙපස වේදනාවන් ඉවත් වී බොහෝ සුවදායි ගතියක් දැනුණි. ක්‍රමයෙන් මා ඉහළට කවුරුන් හෝ අදිනා ස්වභාවයක් දැනී මා සුළඟට පාවී යන්නාසේ දැනුනි. මේ අවස්ථාවේ බාහිර සද්ද උදාහරණයක් ලෙස අනික් අය නැගිට ගමන් කරන හඬ කුරුල්ලන්ගේ හඬවල් ඇසුණත් මාහට ඇති සැනසිලි දායක ස්වභාවය නිසා ඒවා ගැන සිත යොමු කිරීමට අවශ්‍යතාවයක් දැනුනේ නැත. භාවනා වේලාව අවසන් වී ඇති බව වටපිටාවේ ශබ්ද නිසා සිතුනද පරයන්කේ නැගී සිටීමට මට අවශ්‍යතාවයක් දැනුනේ නැත. තව තවත් ඒ සැහැල්ලු ස්වභාවයේ විඳීමට කැමැත්තක් තිබුණි. මේ අවස්ථාවේ ආශ්වාස ප්‍රාශ්වාස නොදැනුණු නමුදු මගේ හෘදය බොහෝ වේගයෙන් ස්පන්දනය වන බවත් ඔළුවේ ලේ ගමනාගමනය වන බවත් පරංගතුලේ නාඩි වැටෙන ආසේ දැනුනි. නැවත කකුල් වල වේදනාවක් දැනුණ විට වේදනාවයි කියා මෙනෙහි කළ විට ඒ ටික වේලාවකින් නැතුව ගිය බව තේරුණා. ඉන්න ස්වාමින් වහන්සේ මෙලෙස භාවනාව දිගටම පවත්වාගෙන යාමේදී සිදුවන දේවල් දෙස බලාගෙන හිඳීමද කල යුත්තේ කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දරුවන් සරණයි. ඔය හිත සම්පත්‍ති කර අවස්ථාවට ගියොත් පිරිච්ච අවස්ථාවට ගියොත් මේ බාහිර තියෙන දේවල් ගැන සැලෙන ගතිය එහෙම නැති වෙනවා. පිට අඩු කුලේ අඩු කලේ තමයි සැලෙන්නේ. හිත පිරලා නැත්නම් ඉතින් අරයාගේ කුණු කන්දල් හොනවා මෙයාගේ කුණු කන්දල් හොයනවා. අඩු කල්ලෙසෙල වීම නිසා ඔය අඩු බව වැටහෙවි ඔය නටන්න නැතිලම තමන්ගේ පිරිච්ච නැති කතිය නිසා තමයි පිටුනට පස්සේ තියෙන ඇත්තටම කනගාටු වෙන දේවල් තියෙනවා නම කනගාටු වෙන්නේ නැහැ ඒක නෙවෙයි ලස්සන දේ ඒක කියන්න හිතෙනවා ඒ කියන්න හිතෙනවා ඇති වෙන්න කනගාටු වෙන දේවල් තියෙනවා නමුත් මගේ පිරිච්ච ගතිය නිසා ඒ කනගාටු වෙන දේවල් ඇඟේ වදින්නේ නැහැ ඒක හෙලි කරන්න තියෙන ආසාව බුදුජානක කියනවා වළක්වන්න බෑ කියලා. කවුරු හරි එතෙන්න ගියොත් අඩු මිනිහා කරන්න තියෙන මොකක් හරි අඩුපණක් අල්ලන්න ඒකෙන් කතන්දරයක් හදානවා කේලමක් උතාගෙන ඒකෙන් වවාගෙන කරනවා. පිළිතිකත යාට පස්සේ ඕන තරම් තියෙනවා. කියන්න කරුණු තියෙනවා. මට තේරෙනවා මේ වගේ මට කියන්නේ මාව පෙලෙන්නේ not inflicting me. මාව පොළන්නේ නැහැ, පෙලෙන්නේ නැහැ. මට ඉන්න පුළුවන්. ඒසර හිතන මේක ඕනම කෙනෙක් උත්සාහ කළොත් කරන්න පුළුවන්. හැබැයි ඒකට ඇතුළත පිරිච්ච ගතියක් ඕනේ. සම්පත්‍ති කර ගතියක් ඕනේ. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. වර්තමාන ක්ෂණයේ සම්පත්‍තියක් කරගත්ත කෙනාට මේ බාහිර මේ මොන ව්‍යසන සිද්ධ වුණත් මොන බලපෑමක්වත් වෙන්නේ නැහැ. ඒ කියනවා ඒ නිරෝධ සමාපත්තියට සම්බන්ධලා ඉන්න වෙලාවේ වටේට දරගෙන ගනනලා තියලා ගොඩ ගඩ ගහලා ගිනි තිබ්බත් ශරීරෙට මුකුත් වෙන්නේ නැහැ. වෙන භෞතික නිදර්ශනයක්. ඒ නිසා මේ අනුන්ගේ දේවල් අඩුපාඩු හොයන්නේ නැත්නම් තමන්ගේ අඩුපාඩු බල බල ඉන්නෙම අර සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පිරිච්ච නැති නිසා. පිරුණාට පස්සේ හිතෙනවා මහා අමුතුම දෙයක් නේ සිද්ධ වෙන්නේ. එතකොට තියෙනවා ගතියක නොකිය ඉන්න බෑ. නිකන් කියා පාන්න හිතෙනවා. ඒක තමයි ශාසන පැතිරෙන ක්‍රමය. ඒ නිසා කොයි වෙලාවක හෝ ඒ පිරිච්ච වෙලාවක ආපු වෙලාවේ ඒ පිරිච්ච හිතකින් ප්‍රශ්න කර දේවල් දිහා බලන්න. ඒවට මේ ඒව නිකන් හැකිලි වගේ නෙ තියෙන්නේ නිකන් බිඩි කොකු වගේ කොකු. පිරිච්ච වෙලාවේ ඒ කොකු දිගෑරෙනවා. පැටලෙන ගතිය නැති වෙනවා. ඒ වගේ තියෙන කොනහන ගතිය, ඌරන ගතිය, බහුරුගාන ගතිය නැතුව නිකන් දික් වෙලා තියෙනවා. එතකොට තියෙනවා අපේ අඩුපාඩුව තමයි එළියේ තියෙන පේන්නේ. Taman දිගෑරෙනකොට එළියව නිකම්ම දිගෑරලා. ඒක නිසා එළිය හදන්න යනවා කෙනෙකු බුදුසෙන් නැසු පිළිගන්නේ. නැතිකන ඒ විනෝඩ කරන්න පුළුවන් දේ තමන්ගේ ගහදපන්. ඒක පිරෙන්න අරපන් පිරෙනකොට තේරෙයි ඒ පිරල ඉවරන පිරල පිරීගෙන යනකොට අර හැකිලි හේම දිගෑරනවා. දස සංයෝජන ගිලිනවා කියන්නේ ඒක තමයි. ඒ නිසා මේ පිරිච්ච ගතිය ඇති කරන්න පුළුවන්නේ මම දැන් මෙතන කියන තැන විතරයි. ඒකට බුදුරජාණන්සේ දුන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒ නිසා ක්ෂණ සම්පත්තියෙන් පිරෙන්න පිරලා ඒක සමාදන් වෙන්න. ඒකට බාහිර ඕඩ තරම් කෝකු තියෙනවා. ඒ කියන්නේ මේ ටෙන්ටකල්ස් එහෙම නැත්නම් පහුරු එකකවත් කොක්ක වදින්නේ නැහැ. මොකද හේතුව තමන්ගේ පැත්තේ පිටිලා. මේ පිටිච්ච ගතිය තියෙන නිසා අන්නේ පිටිච්ච ගතිය තමයි අපි මේ විමුක්තිය කියලා කියන්නේ. එහෙම නැත්නම් සාසන සම්පත්තිය කියලා කියන්නේ. ඒක කරගත්තට පස්සේ කරදර තිබුණ ධර්මයට සන්තෝෂයක් ඇති වෙනවා වෙනදා මම මේවට කරදර වෙනවා දැන් කරදර වෙන්නේ නැහැ ඒ වෙනුවට කියන්න හිතෙනවා ඉතින් වගේ ප්‍රකාශ කරන්න තමයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඉදිරි ප්‍රශ්න පහමත් ඊට කිට්ටුවෙන් යන ප්‍රශ්න පොඩි පොඩි වෙනස්කම් තියෙනවා තියෙනවා ඒ නිසා මම වෙනම කියවන්නම්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම ඉහළ පහළ දැමීම සිදුවන ආකාරය දිහා බලා සිටීමේ ටික වේලාවක් යන විට හුස්ම රළු ගතිය අඩු වී එය නොදැනී යන තත්වයටපත් විය. සමහර අවස්ථාවලදී නිදිමත ගතියක් ඇති වී එන අයුරු තේරුණා. සමහර අවස්ථාවලදී බාහිරව ඇහෙන ශබ්දවලට හිත යොමු වී භාවනාවට බාධා ඇති වුණා. භාවනාවට ආධුනිකයෙකු ලෙස මෙම தત્ත්වයේ ගැටලුවක් නොවි ආනාපාන සති භාවනාවක් කිරීමේදී සතිය දිගටම පවත්වාගෙන සිටීමේ උපක්‍රම මොනවාද? කරුණාවෙන් පහදා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක කරන එකම තමයි උපක්‍රමයේ. මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. ඒකට ඕන නම් ඒවා එයි. අම්මේ ගේ ළඟට ආපු කට්ටියක් කතා කරලා ගෙට ගන්නනේ. ඔටුවට ගෙට දෙනවා වගේ. අයියා වෙන්න හදනවා කියන්නේ ඒකට තමයි. අක්කා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා. මේ ළඟ තියෙන ප්‍රශ්නයක්වත් පේන්න බෑ. දැන් ඕන කෙනෙක් තියෙනවා අඬයි. ප්‍රශ්නක් තියෙනවා අඬයි. එතකන් මේ බබ හම් වෙන්න කිට්ටු වෙනකන් තටමඬ එපා. තටමුවාට බබ හම් වෙන්නේ නැහැ. පිස්සුද? ඒ වෙලාවට තටමඬ ඕන. මේ වෙලාවට තටමෙන්නේ නැත්නම් ඒත් තමයි. මේ උඟ දෙනේ තටමනවා බබ ආවනවට. <laughs> මට වෙලා නෙමෙයි මම මේ කියනවා නිකන්. ඒකට කියන්නේ අමු අඹ කනවා කියලා. gediye ඉදලා වැටෙන්න ඉස්සලා ගල් ගහලා කනවා. කාලා කියනවා බලන්න අඹ අඳුලයි. කිරි ගෑනකොට තිත්තයි කසුලක අඹ පුපුරනවා. ඉතින් ඔබ ඉදෙනකන් තියපන්කෝ. එතකොට ඉදිච්චම කන හරි රසයි. ඒ නිසා ඔය කරදර ආවට ඕන එක නයි. මේ කවුරක්වත් මැදිහත් කාර්යයන්ටත් එපා. අහන්න යන්නත් එපා. අහන්න ගිය ගමන් ඒ කට්ටිය ඉන්නේ මේ පැටලෙන්න කොටම් බලාගෙන. අපි දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ ඉන්න බැරි නම් අපි මේ දොස් කරදර කරන අයට දොස් කියන්න යන්න එපා. මේ කරදරට සාදර වෙන මගේ අඩුපාඩුව. මගේ තියෙන මේ පිරිච්ච නැති ගතිය දිහා බැලුවොත් මේ කරදර ඇත්තටම ඉල්ලගෙන කන පරිප්පුවක් මේකේ තියෙන. ඇද්දගෙන නෑමක් තියෙන මේකේ. අඩිය තියෙන ගැඹලින්තකින් අමාරුවෙන් ඇදගෙන නානවා මොනවද කක්කා. කක්කා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී පළමුවෙන්ම හුස්ම රැල්ල දිහා බලා සිටීමේ ආස්වාසයේදී උණුසුමටත් ප්‍රාස්වාදයේ ආස්වාසයේදී උණුසුමත් ප්‍රාස්වාසයේදී සීතලත් දරුණි මෙසේ ටික වේලාවක් ඒ ලෙසම හුස්ම රැල්ල දිහා බලා සිටිද්දී හුස්ම රැල්ල තුන වී නොදෙනී යන තත්වයට පත් වී ශරීරයේ උණුසුම් බවක් දැනුනි ඒ ආකාරයට ශරීරයට දැනෙන ඇතෙන දේවල් දැනගතිමි ආයාසයෙන් කිසිම දෙයක් නොකළෙමි යම් තැන්වල සිහින් වේදනා ගැස්සීම් චංචල කම්පන දිහා බලා සිටීමේ යම් අවස්ථාවල යම් අපහසුතාවල් වරහන් ඇතුළේ කියා ගන්නට බැරි භාවනාවෙන් නැගිටින්නට හිතෙන අපහසුතා ඇතිවත් වීරයෙන් ඒ දෙස බලා සිටීමේ ඉහත මාහට භාවනාවේදී ඇතිවුණු දේවල් ගැන වැරදි අඩුපාඩු පෙන්වා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටීමේ සුනුරංගේ පිට ලැබේවා. ඔමේගේ වාක්‍යයක් ලියලා තියෙනවා අපහසුතා දැනෙන දේවල් දිහා වීරයෙන් බලන්න හිටියයි කියලා. ওই අපහසුතාවය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔක කායව සනීප වෙයි කියලා හෝ බෙහෙතක් තියනවා කියන එක නේ ඔක බලන්න පුළුවන්. ඒක කියන්නේ දුක්ඛ සත්‍යයට සාදර වෙනවා කියලා. අපි දුක්ඛ සත්‍ය වෙනවා කියලා අල්ලපු ගෙදරට SMS එකක් කිව්වයි කියලා මොනවද? ඌ ඉන්නේ ඊට වැඩිය දුක්ඛ සත්‍යය. අපි ඔය ඉල්ලන්න උදව්වක් යන හැම එකම ඊට වැඩිය කන වැන්දුන් જાතියක්. අර කේන්ද්‍රි ගෑය වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ කේන්ද්‍රි ගන්නවා. ඉතින් ඒ මනුස්සයත් කරන්නේ මරණින්දක වැඩක්. මේක දරන්න පුළුවන් මම දරනවා. ඒක තමයි වීර්ය ගැන. ඒක තමයි දුක්ඛ සත්‍ය ගැන. ඒක පෙළෙන ගතිය. ඉතින් මේකේ තනීප කරන්න පුළුවන් කියන දැනුම තනීප කරන්න පුළුවන් කියන හිතම නම තමයි අවිද්‍යාව කියන්නේ. මේ තනීප කරන්න බෑ. ඒක හරියට මේ වතුර අයිස් කරත් වතුර වුණත් වාෂ්පීකරණ වුණත් තෙත ගතිය නැති කරන්න බෑ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඉතින් අපි කිව්වොත් මේ වතුර ටිකක් දෙන්න තෙත ගතිය නැති එකක් කියලා. මොන්නේ ජීවිතයක් කොහෙද තියෙන ඔය කියන වෙහෙස නැති. කවදා හෝ හිතන්නේ මේක තමයි පරම වූ ආර්ය වූ සත්‍ය කියලා කොට සාදර වුණා. ඒතකොට වීර්ය නෙමෙයි තියෙන්නේ. සතුට සෝමදාසයි. බුදු සතුටක් වෙනවා. ඉතින් මේක නේ අපි හොයන්නේ. අපි මෙතෙක් කල මේකනේ මූණට කියලා ගැවි අපි මේකට නෙමෙයි. උණු වතුරක් කිරුවේ මේකට ඇඳු කර. ඔක දරන්න පුළුවන්. එතකොට එනේ මේ දැරීමට කියන්නේ සද්ධා, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා. මේකට පිළියම් හොයන්න යන එක තමයි අමනකම, තකතිරුකම, මෝඩකම, මරිකම, අන්ධකාරේ, පිස්සි, මෝඩි, මෝඩයා නම් වැලක් තියෙනවා. කරවන පපුව වතු ටික ගන්න කියන්නේ ඉවසපම් පපුව මොන කරන්නේ ඉතින්. එක්කෙකුටවත් බැරි නෑ. මම ඒක හොඳටම දන්නවා. ඒ බොරුව කරන්නේ උරතලේ. මේ අනික් කට්ටියට පෙන්නනවා කට උල්කුටුල් බොලොන්ට කොඩි කොට විශ්ිරියෝ. ඈනේ පොයි මේක ඉවසන්න පුළුවන් ඒ වාක්‍ය ලියාගන්න ලියලා පච්චයක් කොටා ගන්න පපුවේ මට මොකක්ද ඕ කියා ගන්න බැරි අසහනයක් තියෙනවා හැබැයි මම වීර්යයෙන් බලන්නේ ඔච්චර තමයි ඕක කියාට දකින් දකින් එක මේකත් උඹට නැද්ද උටක් තියෙනවා ඌ ඒකට බෙහෙත් ගන්න යනවා කේන්දර බලන්න යනවා නැකත් බලනවා පිරිත් නූල් ගැට ගන්නවා අප නූල් දානවා පිකාර ලෝකයක් ඔය අලියක්කට ඉන්දියාප්පයක් මහ ලොකු දෙයක්ද? මේ කිතුල් කන අලියට කිතුල් පිටිනේ ඉන්දියාප්පයක් දුපම හපන්න බෑ කියයි දූ. ඒ වගේ ඕන නිකන් අලියක්කට ඉන්දියාප්පයක් වගේ කරන ඉවසාගෙන දරාගෙන ඉන්නවා. කාටවත් කියන්න බෑ. ගේමට කැතයි. මං කියන්නේ ගේමට කැතයි. කිසිම වෙලාවක ඉල්ලීමක් කරන්න එපා. කිසිම වෙලාවක දෙන දෙකට විරෝධය පාන්න එපා. ඒක නිකම්ම ස්කවුට් කෙනෙක් වෙනවා නිකම්ම යෝගාවචරයෙක් වෙනවා. මොනවා හරි ඉල්ලපු ගමන් අනේ මෙච්චර කල් ඉවසගෙන ගිහිලා කරගත්ත වැඩේ කිරි කලෙයි ගොම කඳුලයි මොන හරි දෙයක් මට එපයි කිව්වනම් වැඩක් නැහැ ඒ යෝගාචරකමේ වැඩක් නැහැ දෙන දේ ගනිමු මොනවාක්වත් ඉල්ලන්න බෑ එතකොට අපි පිටලනේ ඉන්නේ එතකොට වෙහෙස දැනේ ඒක සතියට හේතුවක් කරගන්න වෙහෙස තමයි සතිය මොකද මැරිලා නැහැ ඉඳ කිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඒ බව දන්න කොයි ඉරියව්වෙත් දන්න එහෙමනම් තේරෙයි මේ පරම වෙනදබිසු කියන මේ කරදරය ආර්ය වූ දුක්ඛ සත්‍ය බවටපත් කරගත්තට පස්සේ අපි වැටෙන්නේ බුදුහාමුදුරන්ගේ පැත්තට ආර්යයන් වහන්සේලා පැත්තට. ඒවකට උල් කර කර කියන්න පටන් ගත්තොත් කවුරු හරි බර ගානක් කින උදව් කරන්න. ඒ උන් ඊටත් පිළි දුකේ ඉන්න જાතිය. අපි උදලෙන්ස කහටවත් නොකිය. කිව්වට කමන්නේ හැබැයි උදල්ලින මට්ටමේ නෙමෙයි මේකක් තියෙනවා. ඔය ලියනවා වගේ ලිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හැටි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවල් කාලයේ මම භාවනා කරන විට ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී ගියා. නැවතත් ආයාසයෙන් හුස්ම ගත්තත් එවලේත් එපරිදිම හුස්ම නොදැනී ගියා. එවලේ මට නිින්ද ගොස් තිබුණේ නැහැ. මට හිතුණා මේ කවුරුත් මම වගේම හුස්ම දිහා බලාගෙන ඇත කියා. මහා විශාල ප්‍රදේශයක් හිස් බවක් ඇති තැනක්සේ දැක්කා. එම දිහා බලාගෙන හිටියා. ඊට පසු මම ඇසර බැලුවා. මම දැකපු දේ දැනුත් මැවිලා වගේ පේනවා. එම හිස් ප්‍රදේශය මෙම අධ්‍යක්ීම පිළිබඳව කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේකෙත් තියලා තිනවා හුස්ම නැති වුණාට පස්සේ ආයාසයෙන් හුස්ම ගත්තා නමුත් ඒ හුස්මත් ටික වෙලා ගියා නැතුණා කියලා. හොඳට බලන්න ඒක ආයාසයෙන් ගන්නවා නෙවෙයි. ඒ හේතුඵල ධර්මයේ ස්වභාවය. tempat වුණාට පස්සේ ඒකම අවිසෙ. අවිසෙච්ච එක ඒකම tempat වෙනවා. ආය අවිසෙනවා. ආය tempat ඉති මේකට මමයා දාගත්තොත් මේ අවිස්සුනේ මම නිසාය. නැත්නම් තැම්පත් උනේ මගේ භාවනාව නිසායි කියලා ඒ තාක්කල් යාට භාවනාව හරිය ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ විතර වෙලා නැහැ. ඒ තැම්පත් වෙනාම ඇවිස්සෙනයි ඇති. ඇවිස්සුනාට පස්සේ තැම්පත් වෙන ඕක දිහා බලන්නේ මේ මම ඇවිස්සුවත් නෙවෙයි තැම්පත් කරත් නෙවෙයි කියලා. අන්න එහෙම බලනකොට බලනකොට එන්න එන්න ඇවිස්සීමේ සහ තැම්පත් වීමේ තරංගායමේ අඩු වෙලා ඒක කිවි කිවි කිවි යන්න පටන් ගන්නවා. ඒකෝට දන්නවා මේ ලෝකේ වෙන්න තියෙන දේ. නැත්නම් ධර්මය කියලා කියන්නේ හේතුඵල දෙයක්. ඒ හේතුඵලදී එක සමුදේ හෝ වය මම කරගන්න. මේ නැතුනේ මන් නිසා. මේක ඇතිුනේ මන් නිසායි කියලා. නමුත් එහෙම හිතුණත් කරබන බලහින්න මම එයා දාන්න නැතුව සක්කාය දිට්ඨිය, මාන්නේ දාන්න නැතුව මාන මානේ, තෘෂ්ණාව දාන්න නැතුව මේ සම්පූර්ණ කලින් ලියපු චිත්‍රපටියක් මේ යන්නේ. මේ මම හුස්ම ගත්තයි කියලා කියන එක ගන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. නමුත් බලන්න එක ඊගාදාස බලන්නේ එහෙම හුස්ම ගන්නව කරනව නෙවෙයි කරනවා. ඒක ඒකේ ධර්මතාවයක්. මේ රැල්ලක් උඩට ගියාද එයා පාත් වෙනවා. ඒක ඉතින් බලක් කරන දෙයක් නෙවෙයිනේ. එක්ක අපි ඇති වෙන පැත්ත මම යා කරගන්නවා. නැත්නම් නැති වෙන පැත්ත මම යා කරගන්නවා. දෙක දිහා කෙරුකතර ගමන කරබන ඉන්න පුරුදු වෙච්ච දවසේ වෙන්නේ ওই ওই තියෙන වෙහෙස තවන ගතිය පෙළන ගතිය නැති වෙලා ඒක නිකන් ෆ්ලැට් ඔෆ් වෙලා යන්න පටන් ගන්නවා එතකොට තේරෙනවා මේ ඉබේ වෙන දෙයට මම යා කරගෙන තමයි මේ ලෝකයා මේ දුකක් දාගෙන තියෙන්නේ මේ ඉන්න ලෝකයා මැරලා ගියාට මේ ලෝකේ මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒව එහෙම යනවා. මම හිතන්නේ දැන් මම නැත්තම් මම කරන්න බෑ කියලා. දැන් එහෙනම් මේගොල්ලන් ගෙවල් වල දැන් වැඩ යන්නේ නැද්ද? ෂෝක් එකට යනවා හිටියට වැඩිය මේ හෝල් බණ්ඩික. මෙව හිටියානම් අරේට ඇඟිලි ගහනවා මේට ඇඟිලි ගහනවා අරකට ලුණු දාපන් මේකට පිස්කි හෝල් දාපන්. බයිලානේ උන් හොඳට මේ වෙලාවේ කාලා බුද්ධි. දිගට බහන යන තරමට ඒගොල්ලෝ හරි කැමතියි. හත වෙනවට 14ක් දෙනවනම් ඇයි මේ මේ හොල්මන් හිටියොත් වැඩිම කూరు ගහරගෙන වැඩි බුදුහාමුදුරුවෝ පහළ වෙන එකේ තියෙන පින කීය සුකෝ බුද්ධාන උපාදෝ සුකෝ ධම්ම ධම්ම දේශනා සුකෝ සංගත සාමයි මොකද ගෙවල් වල මිනිස්සු තම්බන කාලේ බුදියන්න පුළුවන් මේ හොල්මන් හිටියාම ඇඟිලි ගහන වගේ හුස්ම ගන්නවත් නෙවෙයි ගැනිනවත් නෙවෙයි ඒක කල්ැතුව වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් අපි කියනවා මම හුස්ම ගන්න කියලා මම මේ දඬුවම් කරන්න කියනවා නෙවෙයි මං කියන්නේ අනිත් දවසේ බලන්න ගත්තේ නැතත් ඒක ගැනිනවා ගැත්තට මොකද ආයෙ නැති වෙනවා අන්න එහෙම හුස්ම ඇතික නැතිකමට සාපේක්ෂයි නැතිකම ඇතිකට සාපේක්ෂව තියා බලාගෙන ඉන්නකොට ඉබේම මම ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවක් කරන විට සිත තැන්පත් තැන්පත්ුවත් වරහන් ඇතුළේ යම් දුරකට තත්පර ගණනාවකින් වෙනස් සිතුවිලි බොහෝ විට කිසිම අදාළත්වයක් නැති නොහඳුනන පුද්ගලයන් සිටින සිතුවිලි පැමිණේ. පැමිණ ඉක්මනින් ඒ බව හඳුනාගෙන නැවත හුස්මට අරමුණු කළෙමි. සිතේ තැන්පත් බව මේන් කැඩුනමුත් යලිත් අරමුණු කළ විට එය තවම පවතින බව පෙනුනි. මේ දිගටම වාගේ පැවතුනි. මෙසේ වන්නේ නිදිමත නිසාදැයි සිතුනි. මෙය සාමාන්‍ය දෙයක්ද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දෙවන් සරණයි. ඔය තැම්පත් වෙනකොට වෙනකොට තමයි තේරෙන්නේ මේ පරිදි ඈත කොනේ තාම කලබලේ තියෙනවා. කලබලේ බලනකොට තමයි තේරෙන්නේ මැද තැම්පත්කම තියෙනවා. සමහරට මැද කලබල තියෙනවා දෙපැත්තේ තැම්පත්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ඒක මේ පැතිකඩ මාරු වෙනවා. ඒ අපි අපි බලන දෘෂ්ටිකෝණය විතරයි මාරු වෙන්නේ. ඒක සරුවචනාංශයෙන් පෙන්වන්නේ මහා මොහොතේ ගැඹුරු මොහොතේ උඩුම කෙලවත් කලබල වෙලා තියෙන්නේ හුලඟට. බඩදිය බාදිය සූනාමි රැලි. යටම කෙලවරත් කලබල වෙලා තියෙන්නේ තිමිර පිංගලාදී මහා පිංගලාදී විශාල සත්තු නිසා. මැද හරියක දාවත් හෙල්ලෙන්නේවත් නැතිව. ඉතින් මොහොත බලනවා කියලා අපි උඩ බලලා කතා කරොත් අපි කියනවා අම්මෝ ඒක කැළඹිච්ච දෙයක් නේ කියලා කියන්නේ. යටම බලලා කිව්වොත් කතා කරලා වැඩක් නැහැ සුළුසුලන් වගේ. මැද බලලා කිව්වොත් බොහොම තැම්පත්. ඒ වගේම තමයි අර යක්ෂංග ජාතික කියනවා රජ කෙනෙකුට ආසහිතලා ජාති අන්ද උපත්තිම අන්ද 6 6 7 දෙනෙක් ගෙනලා ඇතාගේ එක එක කොටස් අත ගන්න බල්ලා කොහොමද දැක්කේ කොහොමද අත ගෑවේ කිව්වට පස්සේ ඒක එකන දෙන උත්තරය සමස්තය අත ගන්න බෑ අත ගන්න කොටසත් බල්ලා නෙවෙයි කියන්නේ ඒක අත ගන්න අත ගන්න කොටස හැටියට කියනවා මම ඇතා දැක්ක අද්දුතු ප්‍රත්‍යක්ෂණේ කියන්නේ ඒක මේ වගේ ඒ රජුරන්ට hina යනවා. ඉතින් අපිත් පටු දැනීමෙන් බැලුවොත් මොකක් හරි දියා. බලන්නේම කලබල වෙච්ච එක. ඊට පස්සේ ඒක මගේ කියාගෙන ඒක ඒක නෝම් එක කරගන්නවා. ඒක මධ්‍යන්නේ කරගෙන ඒක ගැන කතා කරනවා. කවදාවත් නැදයකට ගිහිල්ලත් නැහැ. ඒක කවදාවත් කලබල වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක අතර මාරුව තමයි මේ හේතුඵල ධර්මය කියලා හුඟක් වෙලාට පේන්නේ. ඒකට වෙන්න අරින්ද තැම්පත් වෙන එක භාවනා කියන්න යන්නත් එපා. ඇවිසින එක භාවනා කියන්න යන්නත් එපා. තැම්පත් වෙන එක මම කෙරුවයි කියන්න යන්නත් එපා. ඇවිස්සෙන එක මම කෙරුවයි කරන්න යන්නත් එපා. තැම්පත් වෙන එක වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් එපා. ඇවිස්සෙන එක වේවා කියලා බලන්න. මොකද මේ දෙන්න එකම කාසිය දෙපැත්ත. ඕකේ එක පැත්තක් ඉල්ලලා හඬන එකනේ අපි මේ භාවනාදි කරන්නේ. සාමාන්‍ය ජීවිතය ගැන කතා කරන දෙයක් නෑ. ඒ නිසා දෙක එකිනෙකට සාපේක්ෂ බව ප්‍රත්‍යুৎපන්න කියන වචනේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පන්න කියලා. මොකද යා බලහින්ද මම යවුන්නේ නැහැ ඔය දෙයට. මම හිටියොත් තමයි අර්ථකථනය ඇඟිලි ගැහිලි ඔක්කොම තියෙන්නේ. යන්න ඇදියොත් පුදුමාකාර සාන්තියක් තියෙනවා ඉතින්. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව ගැනයි මම මුලින්ම විනාඩියක් පමණ ඉඳගෙන ඉන්න ඉරියව්ව ආදයේ සිට ඉස දක්වා නිරීක්ෂණය කරනවා. ඉන්පසු ආස්වාස ප්‍රාස්වාසය හෝ පිම්බීම හැකිලිම දැනේදයි විමසා බලනවා. ඒ දැනෙන දෙයක් කෙරෙහි හිත පිහිටවනවා. සමහර දිනවල උදරයේ පිම්බීම හැකිලිම හොඳින් දැනෙනවා. ඒ දෙස හොඳින් බලාගෙන සිටින විට නිදිමත වී නිින්දත් නොනිින්දත් අතර තැනකට යනවා. ඉන්පසු නොඑක ආකාරයේ සිතුවිලි හිතට පැමිණෙනවා. බොහෝ විට ඒවා කිසිම තේරුමක් නැති සිතුවිලිය. සමහර විට රැකියාව හෝ නිවස සම්බන්ධ අතීත සිදුවීම්ය. යම් සම්බන්ධතාවයක් ඇති සිතුවිලි පැමිණ ටික වේලාවකින් මම මූල කර්මස්ථානයේ නැති බව ඉබේටම දැනී මූල කර්මස්ථානයේ සෙවීමට උත්සාහ කරමි. එවිට මූල කර්මස්ථානයේ වෙනුවට කකුලේ සහ කුන්දේ වේදනාව දැනේ. මූල කර්මස්ථානයේ සෙවීම ඉතා අපහසුය. එවිට මම ඉරියව්ව වෙනස් කර නැවත මුල සිට පටන් ගනී. ඉතා කාරුණික උපදේශක් පතමි. ඔව් මේකේ මේ මූල කර්මස්ථානය කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරලා නැහැ. මුලදිරි තියනවාද එහෙම නැහැ? ආසෙපි බීම හැකිලිම මුලද පටන් ගන්න තියෙන විදිහට. ඒක වෙලාවේදී කයෙද કોઈ කයේ කියන ආනපාන වේවා, පිම්බීම ඇකිලින් වේවා, කයේ දැන කොන්දේ අමාරු කකුල අමාරු වේවා. ඒක තමයි මූල කර්මස්ථාන කියන්නේ. මේ කය නැත්නම් කායානුපස්සනා නැත්නම් කය අනුවගිය සතිය. ඒකට ආවනම් ඊට පස්සේ හරියට මේ අරමුණට යන්න ඕන කමක් නැහැ. ඒ නා බාහිරගත වෙච්ච අරමුණක ඉඳලා කයට ආපු එකම අනුමත කරලා සමාදන් වුණොත් සාදු කිව්වොත් ගමන ඉවරයි. කරන එකේ ප්‍රශ්න ඉවරයි. නමුත් අපි ඒ වෙනාට අර ඕනකට වැඩිය තිබිච්ච පිම්බීම හැකිලිම ඉල්ලනවා. ඒ කියන්නේ පිම්බීම හැකිලිම නිත්‍ය සංඥාවක දාගෙන කතා කරන්නේ. ඒකේ ඒ කයෙම කටසක් තමයි ඔය කියන කකුලේ අමාරුයි කොන්දේ අමාරුයි. ඉක්තියේ කරගෙන යන එකයි අපිට කරන්න තියෙන්නේ. ඒකට ඒ අතර මේ මොකද්ද අර ඉස්සල මං කියන්නේ අද තඩමාරුවක් යනවා. සමස්ත පෙන්නනවා ඒක කැපෙන්නවා. අංශුවක් පෙන්නවා. ආයෙ තමස්ත පෙන්නවා ආයෙ අංශුවක් පෙන්නවා. අන්නේ දෙක තේරුම් ගන්න බැරිකම තමයි තියෙන එක සාධාරණයි. ඒක අපි අර දැනගන්න ඕනේ අපිට ඇස් දෙකක් තියෙන කොටයි එක හැක් තියෙන කොටයි වෙනස තමයි. තනි ඇහැට පේන්නේ ගැඹුර. ඇස් දෙක එකතු වෙලා බලනකොට තමයි ගැඹුර පේන්නේ. ඉතින් ඒ ගැඹුර පේනකොට ඇස් දෙකේ කෘත්‍ය දෙක සමාන වෙලාවට යෙදෙන්නේ. එක විදිහට යෙදෙන්න ඕනේ. ඒකට එකක් ඇහුවොත් පේන දේ සාහනික ආවෝදේ සමානව පේන්නේ. නමුත් ගැඹුර පේන්නේ නැහැ කියන එක අමාරුයි කියලා තේරුම් කරලා දෙන්නේ. ඒක තේරුම් ගන්න වෙලාවක් තමයි ඔය තියෙන්නේ. ඒ නිසා ඔය කොයි එකක් වෙන්නේ ධර්මතාවයකට පටිච්චසමුප්පාදයකට හේතුඵල ධර්මයකට කියලා ඒකෙන් මම මම රින්ගන්න හදන්නේ මේක අහලා මොකද්ද මේ වෙන්නේ කියලා අහන්නේ මම ඇඳ හදනවා. සක්කාය දිට්ඨිය ඇඳ හදනවා. විනිශ්චය ඇඳ හදනවා. ඒකට කියන්නේ නෑ ඕනේ නෑ. විනිශ්චයක් ඕනක බලන්න. නැවත නැවත බලනකොට මම නැතුව විනිශ්චය වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස උදෑසන ආනාපාන සති භාවනාව වඩන වේලාවේ කුසෙහි මස් පිඩු තදින් ඇඹෙරුණු දැනින මේ කීපවරක් සිදු විය මේ මේ භාවනාව හා සම්බන්ධ දෙයක්ද නැතිනම් වෙනස් අවස්ථාවක්ද වරහන් උදාහක උදාහරණ ලෙස බඩගිනි නිසා දිරුවන් සරණයි බඩගිනි තමයි ඒකත් භාවනාවක් කරගන්න එකයි කියන්නේ බඩගිනි භාවනාව බඩ බිම්බි වැකිලින් භාවනාව පුළුවන් නම් මොකද බඩගිනි භාවනාව කරන්න ස්වාමීන් වහන්සේ එතන ධාතු මනසිකාරය වගේ තත්ත්වයක්. ඒ තත්ත්වයට යන්න පුළුවන් ජයග්‍රහයි වේතෙන්න කිව්වොත් ධාතු මනසික දැන් මේ පරාජිතෝනේ කියලා තියෙනවා. සතුටට යන දේ මේකත් කයෙමනේ වර්තමානෙමනේ දැන්මනේ මෙතනමනේ බඩගින්න තමයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම වසර දෙකක සිට දිනපතා පැයක් පමණ ප්‍රමාණයක් උදෑසන භාවනා කරමි වැඩිමනක් සිදුවන්නේ පරයන්ක භාවනාවය මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරමි. සති කිහිපයක්ම ආස්වාස ප්‍රාස්වාසය හොඳින් දැනී හුස්ම දෙක තුනක් ගන්නා විට එය ඊතා සියුම් වී නොදැනේ. ශරීරයේද නොදැනී යයි. මම භාවනා කරන විට ඇලාම් එක පැයකට තබා භාවනාව පටන් ගන්නවා. සති කිහිපයක්ම භාවනාව පටන්ගෙන ආස්වාස ප්‍රාස්වාස තුනීවි නැතිව ගොස් විනාඩි 5 10 යන විට ඇලාම් එක වදී. පැය ඊතා වේගයෙන් ගත වේ. මෙලෙස සතියක් පමණ මා භාවනාව භාවනාවට පටන්ගෙන විනාඩි 5ක 10ක කාලයක් පමණයි මට මතක ඇත්තේ. භාවනාවේ යම් කිසි කරන්න බැරි ගතියක් කම්මැලිකමක් නිසා මට එය කිරීමට හිත නොදේ. මම භාවනා කරනකොට මොකක් හෝ බලාපොරොත්තු වෙන බවක් දැනේ. ඒකයි දිනපතාම භාවනා කරන්න ඉඳගත් ගමන් පැය වේගෙන් ඉවරවන බව දැනෙන්නේ. මා භාවනා කළේ නැහැ යන හැඟීමක් එනවා. එදිනදා ජීවිතයේදී හුඟක් අවස්ථාවල ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යයි. විශේෂයෙන්ම නින්දර ගිය විට මම මාසකට පමණ ඉහත භාවනා කිරීම නැවැත්වූ යෙමි. මා කලේ වරදක්ද ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔය මුළු රචනෙම ඔය භාවනා කියන වචනේ පැත්තක දාලා සතිය කියන ශේෂ්ඨේ ලිව්වනම් සතිය කියන මාතෘකාවේ ලිව්වනම් සම්පූර්ණ වෙනස්. ඒ නිසා මෑතක ළමං හරියට ওই මත මතු කරලා දෙන්න හදනවා භාවනා කියන වචනේ කියන්නත් එපා මම හුනියමක් ඒක. හැම වෙලාවෙම නේ කරකොල දැන සතිය පිටුල කියලා ගන්න. මම දැන් සතිය නැති බව දන්නවා. මම සතිය ඉන්න බව දන්නවා. මට සතිය ඉන්නකොට කම්මැලි බව තේනවා. මට සතිය ඉන්න බව විවේකයෙන් ඉන්න බව තේනවා. නිින්ද ගියා වගේ තේනවා. මේ සීරම සතියනේ. ඒකේ වර්ග ભેද තේරුම් බේරුම් ගන්නේ භාවනා කියන වචනේ දැම්මා. ඒක නිසා පැය ඉක්මනට යනවා වෙන්න පුළුවන්. පැය හිමීට යනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ වෙන හැටි. අමාරසය කියනවා මේ අමාරසයලා ගේලඟ ඉස්සරහට අමාරසයල ඉඳක් තියෙනවා. ඉතින් අමාරසය බාල්ජියක් ගෙනත් දාන හැමදාම හොරකම් කරනවා. ඉතින් දවසක් ඉඳගත්තලු රෑ හැරගෙන ඉඳලා බයිසිකල් බාල්දි හොරා අල්ලන්නේ. ඉතින් ඇන්දාවේ 9ට විතර ගිහිල්ලා කේල් ගල් පඳුරක් අතරලා ඉඳලා බලාගෙන හිටියලු 9:00 හමාර වෙන්න බෑ එකමාරක් විතර ගියාලු. ඊට පස්සේ 10 වෙනකන් හිටියලු අම්මා දකොල මේ ඒ යන්නෙම නැතුළු වෙයි. පැයකමාරක් විතර නළු වෙලාව වදින්නේ. ඊට එක පාරට බලන දෙක වැදුනලු බාල්දියට තිලු. මෙහෙම කරනකොට දෙක වැදුනා. බලනකොට බාල්දිය නැහැ. ඒ නිසා ඔය හිතේ තියෙන දෙල්ලන් අයින්ස්ටයින් කියනවා ලෝකේ කැරකෙන දිහාට ආසන්තරව යනකොට වෙලාවේ වාසියක් හිටිනවා. ලෝකේ කැරකෙන දිහාට අනිත් පැත්තට ආසන්තරව යනකොට අවාසියට හිටිනවා. ඒ නිසා වෙලාව කියන එක සමානව නෙවෙයි වැඩ කරන්නේ. ඒ දිශාවල් වල හැටියට ඒක නිසා අපි මේ ඔර්ලෝසුවක් හදාන මිනිස්සයා හදපු හරියට වෙලාවට වැඩ කරන මැෂින් එක තමයි ඔර්ලෝසුව. නමුත් මනුස්සයා ඒකට කාලරාමුවට අහු වෙලා තියෙන බව, කාලකන්ණි වෙලා තියෙන බව මනුස්සයාට තේරෙන්නේ නැහැ. දැන් මනුස්සයා ඔර්ලෝසොට්නේ වැඩ කරන්න හදන්නේ. දැන් දමාරිසයික වෙලා වැඩ කරන්නේ. නම් ඉඳලා නම් මාරන්න බෑ. එකමාරක් යනවා. නමරවල 10 වෙන තවත් එකමාරක් යනවා. ඉතින්ලා දෙක වෙන්න මෙහෙම අතුරු තනක් ගහන එක විතර වෙලා තියෙන්නේ. ඒකට ඕම් බලනකොට බාල්දිය නැහැ. ඉතින් මේ වෙලාවට වැඩ කරන්න හදලා මේක තේරුම් අරගන්න ඕනේ මේ අපේ කියන යථාර්ථයේ කාම කාලයට හෝ දේශයට කොටු කරන්න බෑ. යථාර්ථයේ තියෙන කාලෙන් දේශෙන් එහා පැත්තේ ඉතින් අපි මේ පුරුදු කරලා තියෙන මේ ආර්ථිකයට වැඩ කරලා දේශපාලනයට වැඩ කරලා කාලයට වැඩ කරලා භාවනා කරන්න ගියාම ඒක නිකන් ඒක වෙලාවට ලඟ වෙලා පෙන්වන කරට ඈඩ් කරලා පෙන්වනවා. තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියනවා. ඒකට ගොඩක් වෙලා යනවා. හැමදේම නෝට් කර කර නෝට් කරගෙන ගියාම හොඳට තේරෙනවා. ඉඳපු ගමන් නිින්ද කියන්නේ ස්ලිප් වෙනවනේ. පැය යනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඒක ඉගෙන ගන්න ලැබීම තමන්ගෙම අස්පනා පිට විශාල ජයග්‍රහණයක්. ඉතින් බුදුහාමුදුර අපිට දෙන තියෙන පණිවිඩයක් නෙමෙයි දෙන්නේ අපිට පේන්නේ පරාදයක් විදියට. අපිට පේන්නේ අසාර්ථක දෙයක් විදියට. නමුත් මේ කාටවත් නෑ බෑ කියන්න බෑනේ අස්පනා පිට වෙන්නේ. මේක දිගට කරගෙන යන්න. ඒකට අපිට බුදුජානක කියනවා කාලෝ ගසති භූතානි කියලා රහත් වෙච්ච දවසේ Tamanට කාලය කහගෙන යන්න පුළුවන්. රහත් වෙලා නැත්නම් කාලේ අපි විශ්ින් කහදාන. කාලය විසින් අපි කහ දානවා. ඒ තමයි වයසට යනවා කියලා කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන්නේ අපි කාලය විසින් කහ දානවා. රහත් වුණාට පස්සේ අපිට පුළුවන් කාලය කන්න. නිසා රහතන් වහන්සේ නමක් දීලා තිනවා බුදුහාමර කාල කන්නේ කියලා. අපි කාල කන්නේ කියන්නේ වෙන එකක් නේ. කාලෝ ගසති භූතානි කාලයත් එක්ක යන ඒ කියන්නේ මේ කියන කාලේ රැලි වැටෙන එක දිගහැරෙන එක තේරුම් අරගෙන තියෙනවා. ඒ තමයි හොඳට ඔබ තේරුම් ගන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ප්‍රශ්නයට සම්බන්ධවම මේ ප්‍රශ්නය අසමි. හුස්ම රැල්ල තුනි වී සිත පමණක් ඇතැයි සිතන අවස්ථාවට පසු ඒ සිත ගල් ගැසෙන ස්වභාවයකට පත්වේ. සිතුලි කිසිවක්ම නැත. පෙරදී මේ බව දැන ගැනීමට හැකියාවක් තිබුණොද අද දවස පුරාම මෙතනට පැමිණි වහාම කිසිම දෙයකට මනස නංවා ගැනීමට නොහැකි අවස්ථාවකට පත්වේ. වරහන් ඇතුලේ සදනින්දක් මෙන්. පෙරදී මෙවන් අඳුරු කිස් අවස්ථා පසු කර තිබුණද ඒ හැම විටම එම අවස්ථාවට පැමිණි හා ඒ ජීවත් වූ කඩේම් දැක ගැනීමට හැකි වූ අතර මෙවර ඒ කිසිවක් නොමැතිව ෂණිකවම එතනටපත් වේ. උතරම් ලෑස්ති වී ගියත් ඒ අවස්ථාව අල්ලා ගැනීමට නොහැකි වූ නිසා කරුණාවෙන් උපදේශක් පතමි. ත්වන් සරණයි. ඔය එතන ඉතුරු වෙන්නේ අර ලෑස්තිලා යන එක. අපි දැනගන්නවා දැන් මැජික් එකකට අපි හල්ලි දීලා ටිකට් එක දීලා මැජික් බල බල ඉන්නකොට ලොකු ආසාවක් දැක්කනෝනේ අපිට එක එක දේවල් මාවල පේනවා. කොයි වෙලාවකට මැජික් පිළිබඳ පොතක් කියලා බැලුවොත් පේනවා මේ සේරම මවාපෑම කියලා. මේ සේරම ඇස්පෙන්ද. එතකොට මැජික් බලන්න සල්ලිත් දීලා මෙත කොතනද ඇස්පෙන්දම කරන්න කියන්නේ අපි ලෑස්තියක් තියෙන මැජික් කන්නේ නැහනේ දැන්. මැජිකෙන් කිසි කවාගෙන hina වෙන්නේ නැහැ. අපි බලනවා මේ මෙයාකට සල්ලිත් දීලා මගේ මෝඩකමනේ මට පේන්නේ. මූගෙන් තනිකර ඇස්පෙන්දමක් මේ කරන්නේ. එතකොට ඇස්පෙන්දම දිහා බලන්නේ ඒක කෑවත් බලන්න ඒක දැක ගන්නසලුව එච්චරමයි ජීවිතේ අපිට ඉතුරු වෙන්නේ. ජීවිතේ ඉතුරු වෙන්නේ අපි සූදානම් ශරීරය කියන එක විතරයි. කොයි දෙයකටත් ලෑස්ති වෙලා ඉන්නවා නම් එච්චරයි බුදුන්ස කියන අප්‍රමාද කියන්නේ ඔය ඔක විතරයි. ඩෙලිජන්ස් කිව්වත්, විජිලන්ස් කිව්වත්, එලඹ සිටි සිහිය කිව්වත් ඔච්චරයි. ඒක ලොකු දෙයක්. ඒ නිසා කොතනකාරී අප්‍රමාද ශක්තිය තියෙනවා නම් අපි අප්‍රමාද ධර්ම රකින්න නම් අප්‍රමාද විසින් අපිව රකින්න. අපි ළඟ තියෙන හැම දෙයක්ම අවදියෙන් බලන්න ඉන්නවා. හොරා ආවා වෙන්න පුළුවන් නොවුනා වෙන්න පුළුවන් පොලිසිය විදිහට නෙවෙයි බලන්නේ අපි රහස්සොත්තු සේවාවේ ඉන්න විදිහට අපි ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ තේරෙන්නේ නැහැ කාටවත් මේ රහස් පොලිසිය කෙනෙක් කියලා බලාගෙන ඉන්නවා ඒක තමයි අපිට හම්බෙන අපි තිරියන් වෙන තැන අලුත් වෙන තැන ඒක ලොකු ලාභයක් විදිහට සලකගෙන දිගට පවත්වන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි ආශ්වාස හා ප්‍රාශ්වාසයේ මුල මැද අග නිරීක්ෂණය කළෙමි. විනාඩි 5-10 තුල එනු දැනී ගියේය. ඉන්පසුව කකුල් ප්‍රදේශයේ කම්පන ස්වභාවයක් ප්‍රකට විය. ඒ ක්‍රමයෙන් වර්ධනය වී නොදැනී ගියේය. සිතුවිලි පැමිණියද සතිය පවත්වා ගැනීමට බාධාවක් නොවිනි. විනාඩි 15ක 15කට පමණ පසු අත්පා නොදැනී ගොස් සිත හිස් බවක් තුල රැඳිනි. වරින් වර සිතුවිලි පැමිණියද සතිය අකණ්ඩව පැවතිනි. ක්‍රමයෙන් නිදිමත ස්වභාවයක් ඇති විය. වර එක හිස කඩා වැටි කෙටි නින්දකට වැටි තිබුණේ. ඉන්පසුව වඩා හොඳින් සූදානම්ව සතියෙන් සිටියෙමි. හිස පහත් වීම ආරම්භවත්ම එය හඳුනා ගැනීමට හැකි විය. හිස් බව තුල දැනීම අඩු වැඩි අවස්ථා නිරීක්ෂණය කළෙමි. බාහිර ශබ්ද හා දැනීම් වෙනස් වීමෙන් ක්‍රමයෙන් නැවත නිදිමත ඇතිවිය. එකවරම නිින්ද දෙසට ඇදී ගොස් කම්පනයකින් අවදි වීමි. පරයන්කය තුල මෙය දෙතුන් වරක් සිදු විය. පැයකින් භාවනාව අවසන් කළ අවසන් කළෙමි. ඉහතකී කම්පණය මගහරවාගෙන සම්පූර්ණ අත්දැකීම විඳීම සඳහා උපදෙස් පතමි. උපහාසයට නිරෝගී දීර්ඝාෂ පතමි. එද මේ ගල්බන්න ඕනේ ඉස්සලා කියපු ප්‍රකාශයත් එක්ක ඒක පාරටම වගේ ගල් ගහනවා. යන හැටි තේරෙන්නේ නැහැ, එන හැටි තේරෙන්නේ නැහැ කියලා ඒ රචකයා ලියනවා. දෙවෙනි එක නා කියනවා මට හොඳට කාන්ද කොට ඇදගෙන යනවා වගේ තේරෙනවා. දැන් මේ නින්දට යන්නේ කියලා. හැබැයි මොනවා වෙනවද? ඒක පාට ගැසිලා අවදි අවදි වෙනවයි කියලා. මේ විදිහට මේ සිදුවෙන දේ අපිට හදාරන්න බෑ. ඒක අහම්බයක් හෝ එකවර වෙනවා. සංසාරේ විපස්සනාවේ කවම කවදාකවත් දේවල් අහම්බෙකුත් නැහැ. ඒක පිළිවෙලට වෙන්නේ. ක්‍රියාවක් කියලා එකක් නැහැ. භාවනාවේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා එක තැනකින් අල්ලගත්තට පස්සේ ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ ක්‍රියාවලිය යන හැටි තේරෙනවා. අපිට අර කුලප්පෝ තියෙන මේක ඉක්මනට අල්ලගන්න. ඒක කරන්න බෑ. ඔය විදිහට දිගට යන්න නිදිමතම තමයි. නිදිමතට යන හැටි තේරෙනවා. ගිහිල්ල වෙලා තේරෙන්න ඕන බාල්දිය නෑ දෙක වෙලා. පාට අමාරිසය මතක් වෙනවා. ඒකට hina <laughs> වෙලා තමයි නැගිටින්නේ ආදීතින්. දෙකයි වෙලාව ටක් ගන්නකොට ගිහිල්ලා ලකුණට තියෙන ප්‍රත්‍යක්ෂණ ලක්ෂණ තමයි බාල්දිය නෑ. ඔනේ ඊට පස්සේ ගැස්සිලා ආයෙ පටන් අර ගන්න පටන් අතර පස්සේ ආයෙ යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමහර වෙලාවට එහෙම නිදිමතල එක පාරට එන ආලෝකයක් ලැබෙත් නැත්නම් අවදි භාවයක් ආයෙ දාන පැයක් ගානකට නිින්ද යන්නේ නැහැ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි එකෙන්නේ. ඉතින් මේ අවස්ථාව පහු පන්නන්න ඕනේ. පන්නවට පස්සේ තේනවා මේකේ කෙලවරක් තියෙනවා. මුලදී කිය අපි පරාදයි. මුලදී කිය අපි ආත්ම ශූන්‍යතාවයකටපත් වෙනවා. ඉච්ඡා බංගතයට වැටෙනවා. කොච්චර කෙරුවක්වත් ඉන්න බෑ. ඉල්ල කඩා වැටෙනවා. අපි කියන්නේ ඔළුව සාක්කුවේ දාන භාවනා කරනවා කියන්නේ. සාක්කුවේ දාගන්න ඔළුව ඒකල භාවනා යනවා. අරින්න හොඳ නැහැ. මම හරියට ලැජ්ජා වුණා බුරුමේ ඉන්න කාලේ සාමූහික භාවනා විතරයි මට හරියන්නේ. කද්දාවත් මට තනියම භාවනා කරන්නත් බෑ. ගිය ගමන් අල්ප දයනවා. ඉතින් මහා ලෝක කර්මස්ථානාචාරී. එතකොට නම් මට එහෙම කවුරුත් එහෙම බැලලා නැහැ. දැන් තමයි එහෙම බනින්නේ. හැබැයි ඒ වුණත් මෙල්ල සාක්කුවේ දාගෙන ඉන්නේ. ඉතින් මට හිතෙනවා ඒක හොඳයි කියලා ඒක පැත්තකට ඒකට එක නමෙන් බනින්න බෑනේ. ඒක තාම ඉවර නැම රසේ ලිව බණ්ඩි සාංශයට මෙන්න මේකයි ඊට සාංශය හව විස්තරේ මම කොහොම හිම ඔහොම ඔබ යනවා දෙකක් යනවා තුනක් යනවා හතරක් යනවා ඒ වෙලාවේ ගන්නව දෙයක් නැහැ ආත්මයක් කියලා ඊට ඒක පාට බ්‍රයිට් වෙලා එනවා ඉන්න පුළුවන් විනාඩි 30 40 ආ එහෙමනම් ඕල් ටික අමතක කරලා ඒකට යන්නයි කියලා අරගෙන මේක හරහා යන්න ඕනේ මිසක් මේකට වෙන හදිසි පිළියන්නේ නැහැ. නිසා මතක තියන්න සියල්ල සිදුවන්නේ ජවනිකා රාශියකින් ඒ නිසා අපිට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි ඉන්නේ දැන් එක්ක ආරම්භක ස්ථානේ නැත්තම් මගට ගිහිල්ලා. ඔක හැබැයි කෙලවරක්ම කියලා එක්කුත් නැහැ. කාටවක 100%ක් යන්න බෑ. සාද జాగරියානේ ඔකට 100%ක් යන්න බෑ. නමුත් අපි වෙන්දට වැඩි යන තැනකට යන්න පුළුවන්. වෙන්දට වැඩි ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ඒකට මේ නිකන් හිත සතුට වීම සඳහා කියන්න තියෙන්නේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ දවස්වල හරියට ලිව්වා මේ හීන පිළිබඳව. නින්දෙදී ඔය හීන මට්ටමට එන්න ඉස්සෙල්ලා නින්ද ඇවිල්ලා එක දැනකදී හීනෙකට ආවට පස්සේ යා අහනවා ප්‍රශ්නයක් මේ හීනේදී පේන දේ මම තමයි වග වෙන්න ඕනද නැද්ද? හීන පේන්නේ කාගේ හරි න්‍යාය පත්‍රයකට නැත්නම් තමන්ගේද කියලා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිගන්නවා මම වගේ කියන්න ඕනේ කියලා. නමුත් යා උද්දුත කරන හැම කෙනාම කියනවා නින්ද ඒක කියන්නේ කම් වෙන වෙන දෙයක් අපිට වාක් කියන්න බෑ කියලා. අන්න ඒ කතාවේ යනකොට යා මේ නින්ද හිිතහරහා නින්දට පුළුවන් තරම් ඇතුළට ගියාට පස්සේ ආට පෙනුණා ඒක පැන්නට පස්සේ තියෙන එක ගෑනු කෙනෙක් ගියත් පිරිමි කෙනෙක් ගියත් උගතෙක් ගියත් නුගතෙක් ගියත් එහා පැත්තේ එකයි කියන්නේ ඊට පස්සේ කාල්ජුම් එක හොඳට පිරිසුදු කරලා කිව්වා එහා පැත්තේ තියෙන යුනිවර්සල් අන්කොන්ෂස් එක නින්දකට අවදි වෙච්ච කෙනාගේ ඥාන පිරිමකම නැහැ. බාලමහලුකම නැහැ. නොගත්තු ගත්කම නැහැ. ඒක තියෙන සම්පූර්ණ අවදියක්. ඒකල්ල ස්තුති කරා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩුසිතේ සිට යටිසිතට යන්න බින්ගයක් හදලා දුන්නා කියලා අපට. ওই බින්ගේ හදන වෙලාව තමයි. දන්නා තැන සිට නොදන්න තැනට යන්න බොහොම ලස්සන බින්ගයක් තියෙනවා. අපි ඒකට බයයි. අපි ඒකට චකිතයි. මොකද අන්ධකාරයි. ඒකේ උතුරු දකුණු මාරු වෙලා ඒ මම ඉන්නේ ඉස්සර ලංකාවේ චිත්‍රපටයක් තිබුණා ඇඩ්‍රස් නැහැ කියලා එකක්. අන්න එතෙන්ට යනවා. ඇඩ්‍රස් නැහැ. ඇඩ්‍රස් තියෙනවනම් මම ඇිනවා. ඇඩ්‍රස් තියෙනවනම් මාන්නේ තියෙනවා. ඇඩ්‍රස් තියෙනවනම් තණ්හාව තියෙනවා. ඇඩ්‍රස් නැහැ කියලා කියන්නේ එතන මමෙර කොක්ක ගහකට දරක් නැහැ. මාන්නේට කොට ගහකට දරක් නැහැ. තණ්හාවට කොක්ක ගහකට දරක් නැහැ. සංඥාව නැහැ මතකේ නැහැ. ඒකනේ අපිට තියෙන ලොකුම බය. ඉතින් යන්න පුළුවන් නම් භාවනාවේදී ඕක තමයි මරණය කියන්නේ. මරණය ඔය විදිහට අත්දකපු කෙනාට තීරණ පටන් ගන්න ජය මරනවා කියලා වෙනම දෙයක් කරන්න බෑ නෑනේ මේ 14 ගිහිල්ලා ඇවිල්ලා තියෙන දෙයක් නේ. එහෙම තමයි අපි අපේ බුද්ධ ධර්මයේ එහෙම එකක් නෑ. නමුත් යටි හිතට අවදි වෙනවා කියන්නේ ඕකේ. දැන් මේ අපි ජීවිතේ පුරා ලයිට් දාගෙන කරන්නේ ඕකට බය වෙලා. ඕක තමයි අපි සුරගැට ගහන්නේ, අපනෝල් දාන්නේ, ලෝකෙ ඔක්කොම ආරසාන්තර හදන්නේ. ඕකට බය. ඕකට කියනවා fear of freedom කියලා. අපි නිදහස් වෙනවට බය. හැබැයි මහා ලොකු භාවනාකාරයයි භාවනා කරන්නේ. නිවන් දකින්ද? <laughs> නිවන එනකොට රිවර්ස් ෆෝවර්ඩ් දාන්නේ පාස් ෆෝවර්ඩ් නෙවෙයි. දුවගෙන ගෙදර යනවා. ඒ වුණත් වඳින්න වටිනවා. ඒ එහෙම වුණත් කරන කෙනාට මොකද නිවන ওই කියන තරම් දුර දෙයක් නෙවෙයි. අපිට ඒක අර නොදකින්න පටන් කියලා බලන නිසා ප්‍රශ්න තියෙනවා. නැත්නම් ওই වෙලාවේ ඔය වෙන දෙයක් වුණාවේ අපි අමුක ලුණාවේ කියලා ගියා නම් ඉවරයි. යන්නේ අපි යන්නේ ඉස්සෙල්ලා පයින්නවා පිටිපස්සට. ඉතින් අපි සාකච්ඡා කරනවා. අපි බුදුහාමුදුරුවෝ මතක් කරගන්න ඕනේ. සද්ධාව ඇති කරගන්න ඕනේ. සීල මතක් කරගන්න ඕනේ. සතිය මතක් කරගන්න ඕනේ. වෙන දෙයක් ඒක ඕන ගිනි අඟුරක් කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. කායවත් අහල යන්නත් එපා, ඉන්නම් කියලා යන්නත් එපා. යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු වරට ගිය වාරයේ ඔබ වහන්සේ විසින් මෙහිදී පවත්වන ලද වැඩසටහනට සහභාගී වූ එක්මි. එහිදී සිහිය පැවැත්වීමේ වටිනාකමට හොඳින් වටිනාකම හොඳින් දැනුණ නිසා පසුගිය අවුරුදු දෙක තුල සිට මේ මොහොත දක්වාම හැකි සෑම විටදීම සිහියෙන් වැඩ කටයුතු කරගෙන ඒමට උත්සාහයක යෙදෙනවා. සිහිය නොපවත්වපු වෙලාවන්ද අපමණයි. ඒ මේ අතර කාලය තුල මා අධ්‍යක්ෂක දෙයක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කැමතියි. සක්මන තුල සිහිය පවත්වාගෙන යන විට ටික වේලාවකදී සිත වෙන වෙන අරමුණු කරා දුවගොස්සිය. ඒ දුවගිය සිත නැවත අල්ලාගෙන කකුල් මාරු වීම තුලට ගත හැකි බවත් ඒ කයෙන් කෙරෙන ක්‍රියාව එකක් සිත තව එකක් බවත් පාද මාරු කිරීමට යොමු වීම සිත එක තැනක තබා ගැනීමට කරන උපක්‍රමයක් බවත් පැහැදිලි විය. පරයන්කයේදී ආස්වාස් ප්‍රාස්වාසයේ සහ සිත යනු එකක් නො දෙකක් බවත් පැහැදිලිය. මේ එකිනෙකට සම්බන්ධයක් නැති දෙකක් බැලීමේ ප්‍රයෝජනෙ කුමක්ද කියා සිතුණු අවස්ථා තිබුණා. සමහර වෙලාවට බොහෝ පරයන්කවලදී මේ ඊතා කම්මැලි කමක් ලෙස දැනෙනවා. මේ පරියංක භාවනාව කරගෙනීමට බාධාක් වුණු අවස්ථාද තියෙනවා. මේ ලෙස සිටීම වැරදි දෙයක්ද? භාවනාව දිගටම කරගෙන යාම සඳහා කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පතමි. ත්වන් සරණයි. මේකේ කාරණා දෙකක් හිත යනවා වගේ අහගෙන ඉන්නකොට එකක් තමයි මහායාන බුද්ධ ආගමේ කියලා දෙනවා පුළුවන් නම් බලන්න කියලා තනි අතේ අප්පුඩියේ සද්ද මොකද්ද කියලා. අප්පුඩිය කරන දෙකක් වදින්න බෑ. තනි අතේ අප්පුඩියේ සද්ද කියලා. ඒ නිසා අපිට බලනකොට පේනවා බලන දේ තා බලන හිත කියලා දෙකක් තියෙනවා. මේ දේ දැකීම ඉතාම කම්මැලි කරන සුළුයි. අපි ඉස්සර දැක්කේ දැකපු දේ විතරනේ. භාවනා කරන බලන හිත පේනවා. ඒක පේන්නේ ටිකක් පහු වෙනකොට ඥාතංච ඥානංච උබකු විපස්සති කියලා. යමක් තියා බලනකොටම බලන්නේ මෙතන ඉන්නවයි කියලා නැත්තම් මේක පේන්න බෑනේ. ඒක දැකීම පුදුම කාලකන්ණි ගතියක්. එකක් නෙවෙයි කියන එක. මෙතෙක් කල විට එකයි කියලා බලන දේ විතරයි අපිට පේන්නේ. මේ බලන හිත වෙනකොට ඕනනම් අහන්න පුළුවන් මේ වෙලාවේ මට. දැන් ඒතකොට ඒ වෙලාවේ ඉන්න සද්ද වලට මොකද වෙන්නේ? ඒව අප්පුඩියට යන්නේ නැහැ. ඒව අහක යන මොකද අහන්න කෙනෙක් නැහැ. ගඳ බලන්න කෙනෙක් නැහැ බලන සිත් තියෙනවා. බලන හිතේ ඉන්නත් දෙකක් ඕන. ඒ නිසා එක් වෙනවා ద్వාර ආරම්මන තදුපපන්න කියලා. ద్వාර කියන්නේ චක්කු ద్వාරේ ආරම්මන වෙන්නේ වර්ණ රූපයක්. ඒ දෙක එකට ගැටෙනකොට එන අප්පුඩිය සද්දෙට තමයි දකින්න කියලා දකින්නයි කියලා කියන්නේ. දෙක එකට වෙනකොට මොකද්ද ඇති වෙන්නේ? ඒක දිගේ කතාව යනකොට එතකොට වෙන සද්ද වලට මොකද වෙන්නේ? ඒ වෙලාවේ තියෙන හිතවිලි වලට ගන්ධ රස පහස මොකක්වත් නැහැ. මේක දැකීම පුදුමාකාර කාලකන්නිකමක්. කවුරක්වත් කැමති නැහැ. ඒක නිසා ඒක දැක්කන්නා සුලෝ කියන්නේ මේක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ හැම දෙයක්ම වෙනකොට නාම කොටසක් සහ රූප කොටසක් ඇවිල්ලා වැටෙනවා. නාම එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. නමුත් නිකමට කියන දෙකක ගැටුමක් තියෙනවා. ඒ දෙකම ගැටුම දැකපුවම බලපු රූපේ නිර්වර්ණ වෙනවා. ඒක තමයි කම්මැලිකම කියන්නේ. වර්ණ රූපේ ඉස්ත්‍රි පුරුෂ භාව දකින්න මෝඩකම තියෙනවා. මේක දකින්න බෑ ගැටුමක්. ඒත් ඒකම තමයි කාල් මාක්ස් තුමා කිව්වේ thesis antithesis and synthesis කියලා. ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ මේ මේ අයිසෙක් නිව්ටන් කිව්වේ වස්තුවකට තව එකක් ඇවිල්ලා වදිනකොට ඒහා සමාන ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා වස්තුව ගමපතේ මාරු වෙනවා කියලා. බුදුජානනාංශ කිව්වා ద్వාර ආරම්භන තදෝපන්න. ඉතින් මේක ලෝකායත විශයක්. අපි මේ ඇති වෙච්ච දේ දැකපු ගමන් අපිට අර මුල් වෙච්ච දෙක මතක නැති වෙනවා. මුල් වෙච්ච දෙක දැක්කොත් ඇති වෙච්ච දේ බලන්න බෑ. රස විඳින්න බෑ. ඉතින් රසස්වාදේ හොයන එක නෑ එනේන දේ දිගේ යනවා මිසක් මේ දෙක බලන්න බලපුවාම කම්මැලිකමක් එනවා. හැබැයි ඒක ලොකෝම ලොකු ජයග්‍රහණයක් භාවනාවේ. අනිත් එක මේ අවුරුදු දෙක කාලය තුනත ලියන තියෙනවා මට ගොඩක් වෙලාවට අසතියෙන් හිටපුවා දන්නවයි කියලා. අසතිය දැන ගැනීම තමයි ජීවිතේ සුන්දරම දේ. මම කොච්චර අසත්‍යමත්ද කියලා. හැබැයි ඒක හොඟ දෙනෙක් වාර්තා කරන්නේ කන වැන්දුන් තාලෙට. පෙරදිලා පෙරදිලා පශ්චාත්තාප වෙලා සතුටින් වාර්තා කරන්න පුළුවන්. මං ජීවිතේ කොච්චර තටමල උත්සාහ කරවත් වැඩි වෙලා ඉන්නේ අසතියෙන් කියලා. ඒක නම් පරම සත්‍ය. සතියෙන් ඉන්නවා කියන එක වරදින්න ඉඩ තියෙනවා. අසතියෙන් ඉන්නවා කියලා දන්නේ කරන් 100%ක්ම ඇත්ත. කියන්නේ කලාතුරකින්. ඒ නිසා ඒක ප්‍රසිද්ධිය කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? අපි කොච්චර කටමැව්වත් ඉන්නේ අතීතේ අනාගතේ වර්තමානයේ නෑ. ඉතින් ඕක දැනගන්න එක කවුරුත් දැනගත්තට වැඩක් නෑ. Taman දැනගන්නේ කන්නේ කවදා සාර්ථකව කියන්න පුළුවන් නම්. ජයග්‍රාහීව කියන්න පුළුවන් නම්. සම්පත්‍ති කර විදිහට කියන්න පුළුවන් නම්. සාහිත්‍යයට දාලා කියන්න පුළුවන් නම්. ඌ හැමදම ජොලියනේ සදා සතුටේ. ඒ හැම වෙලාවෙම අසතියෙන් ඉන්නේ. හරි ජොලියක් තියෙනවා. කට්ටියගේ මූණ දිහා බලනකොට පේනවා වයර් මාරු වෙලා ඉන්නේ කියලා. දැන් ඔක්කොටම පැටලිලා තියෙන එකෙන් කරන්න දෙයක් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද මේගොල්ලෝ මේ සතිය වඩන්න නැවිල්ලා තියෙන්නේ. සෝරි තමයි. සෝරි තමයි. ඒකට යන්න යන්න පේනවා අපි කොච්චර අසත්‍යමත්ද කියලා. ඉතින් අපි ඔක්කොම ඉතින් ඒක අපි අයියා මල්ලි වාගේ ඒක ඇලියවත් ගන්න, ඒක පැද්දට පුදියන්නේ අයියා මල්ලි වගේ ඉන්න එකයි තියෙන්නේ. මොකද ඔක්කොටම ඒක ලෙඩේ තියෙන්නේ. ඕක කිව්වහම කොහොමද? ඒක කියන්නේ නිකන් අර දත්තතරින් පැනලා යනවා වගේ නිකන් ඇඹුලේ පැංගිතියෙන් ලියන්නේ පශ්චාත්තාප නෑ මේක ප්‍රසිද්ධිය කියන්නේ කිවට පස්සේ තේිනවා සතිය නැති බව දැනගන්න සතිය කොච්චර ශක්තිමත් වෙන්න ඕනද කියන. ඒ දෙක තමයි මට කියන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරමි. හුස්ම ගැන නොදැනේ කිසිවක් නැති කිසිවක් නැතේ නොදන්නා තැනක නැවතී ඇත. මේ හරියට නින්දක සිටියා වැටි වැණිය. එහෙත් ඉඳහිට නිසල ජලයක ඉරක් ඇඳ නැතිවන්නාක් මෙන් සිතුවිලි වගේ දෙයක් ඇති වී නැති වී යයි. මතකයක් නැත ඒවා ගැන. මේ මාගේ කිසිම පාලනයක් නැතිව සිදුවන්නකි. මුළු භාවනා කාලයම මේ වගේ සිදුවන්නේ කලක සිටය. වරංගතුල මාස 6ක් පමණ. එහෙත් මුලදීට වඩා මේ දැන් මගේ පාලනයෙන් ඉවතට ගොස් ඇත. මෙහි ඇති ධර්මතාවය පැහැදිලි කර දෙන මෙන්න ඉතා කාරණිකව ඉල්ලා සිටිමි. වහන්සේට දීර්ඝායු වේවා. ඒක පාලනය ගිලි වුණත් ඒ බව දැන ගැනීම සහ ඒකට අවදි වීම හැම වෙලාවෙම ලාභයට තමයි හිටින්නේ. ඒ නිසා දෙයක් ඇති තැනක පටන් ගත්තා නැත්නම් යන්න පුළුවන්. මේක හරියට මෙච්චර අවුරුදු 200ක් විද්‍යා විෂය එහෙම නැත්නම් භෞතික විද්‍යාව මැටර් ද්‍රව්‍ය එහෙම නැත්නම් අංශු කියන එක තේරුම් ගන්න දැන් ඇන්ටි මැටර් එක තේරුම් ගන්න තියෙනවා. ඇන්ටි මැටර් තේරුම් අරගත්තේ මැටර් එක තේරුම් ගත්තේ අයිසෙක් නිව්ටන්. ඇන්ටි මැටර් තේරුම් අරගන්න හේතුනේ අයින්ස්ටයින්. දැන් ඒකට භෞතික විද්‍යාවක් නැහැ. මොකද මැටර් එකේ ස්පෙસિෆික් ග්‍රැවිටි ඇන් ප්ලේස් කියන එක තියෙනවා. ඒකට විශේෂ බර විශිෂ්ට ගුරුත්වය කියලා කියන සහ ස්ථානය තියෙනවා. ඇන්ටිමැටර් එකේ විශිෂ්ට ගුරුත්වය සහ ස්ථානය නෑ. ඒක නන් ලෝකල්. ඒකට ගියම ඔක්කොම මිස්ටික්ස්. ෆිසික්ස් නෑ. දැන් ෆිසික්ස් කෙලවෙලා. ෆිසික්ස් වල බවුන්ඩරිස් කඩලා ගියා. ඒ නිසා තාව ෆිසික්ස් ලිව්වා. දැන් ඇන්ටි මැටර් අඳුරගත්තට පස්සේ අයින්ස්ටයින් කියන අද්දකීමේ වල හොන්තු හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා. ඇයිද ඔක්කොම අර හොයාන ගියේ ඔක්කොම අංජබජයි. එහෙනම් තාම පන්ති කාමර උගන්වන්නේ පරණ පචේමයි. තාම පරණ පචේමයි උගන්වන්නේ. නමුත් මැටර් එක ලෝකේ තියෙනවා නම් පරිමාණේ 104ට අඩුයි කියලා කියනවා. ඇන්ටි මැටර් එක තමයි 96ක් තියෙන්නේ. අපි මේ භෞතික ලෝකේ නටන්නේ හතර දැනගෙන. බුදුජානනාංශ මේකට කියනවා හතරක් තිබුණට අනික හරිය ශූන්‍යයි. තුච්චයි. රිත්යි. අනුංගේ අනත්තයි කියන. මුති මිනිසු කියන බුදුහාම නැච්ඡාත් ධර්මයක් දේශනා කරන්නේ. නාස්තික ධර්මයක් දේශනා කරන බුදුන්ස කියන තියෙනවා තමයි ඒක ඉන්සිග්නිෆිකන්ට් 5%වත් නැහැ. ඉතින් මේ ඇන්ටිමෙන්ට් හඳුනා ගන්නකොට තමයි ඔය අමාරුව එන්නේ. මම යනවා කොහෙද? මේක පාලනයකින් නැහැ. ඇන්ටිමෙට වෙනකොටම පරතෝ තමයි. ඒක මගේ පාණයක් නෑ. ඒක දැනගෙන ඒකට සතුටු වෙන කෙනාට තමයි භවනා කරනවා කියන්නේ නිවන් දකින්නවා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ නිවන කියන්නේ. ඒකට බය වෙනවා කියලා කියන්නේ මැටර් එකට ඉතින් කැදරයි කියන්නේ. කැදරුණා කියලා හම්බ වෙන්නේ නැහැ. හම්බෙන්නේ 104යි. ඒ නිසා මේ දෙකටම යන්න අරින්න ඇන්ටි මැටර් එකට නැත්තම් ওই කියන සූක්ෂම රූප නැත්තම් අරූපෙට යනකොට ඒක මගේ නෙවෙයි. ඒක කොහොමඩක්වත් අල්ලන්න බෑ. ඒක අඩු ගන්න ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ තාම විද්‍යාඥයෝ මොන්ටිසෝරි පන්තිවත් නැහැ ඇන්ටි මැටර් එක ගැන සම්බන්ධයෙන්. ඊට පස්සේ තේරුම් අරගන්නවා ඒක ඇතුළත ඩාර්ක් මැටර් කියලා එකක් තියෙනවා. ඒක යනකොට ඊට හපක්. ඒකෙන් තමයි බුද්ධ ඥානන්තයට ලෝක විදූ කියලා කියන්නේ. ලෝකේ පළවෙනිම විද්‍යාඥයා මේ අපේන ලස්සනට විස්තර කරා. දැන් අපිට ගිය පාර මං හිතුවා අපි මේ කීස්බරෝ පන්සලේ ඉනකොට අපි මේ ග්‍රැනිල් දසමත්තර මහත්තයා ගෙන්න ගත්තා. බෞද්ධ ලංකාවේ විද්‍යා විවර්ධන සංගමයේ හිටපු සභාපති. එයා කියනවා දැන් විද්‍යාව හොයාගන්න දේවල් අර්ථකථනය දෙන්න පරණ විද්‍යාවෙන් බෑ. ඒගොල්ලෝ බුද්ධ ආගමේ සූත්‍ර අනුව තමයි අර්ථකථන දෙන්නේ. ඒ නිසා මම සමහර සූත්‍ර ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ භෞතික විද්‍යාවට. ඒවයි විතර විස්තර කරන්න පුළුවන්. හැබැයි එනකොට ඊින් දාඩි දානවා. එනකොට නිකන් පෙකිනි වලින් කපලා ගියා වගේ දැනෙනවා. ඒක තමයි සද්ධාව ඕන කියන්නේ. ඒක තමයි සීලය ඕන කියන්නේ. ඒ නිසා ඕම යන්. යනකොට ඔය ඇන්ටි මැටර් කියන එක සෙකන්ඩ් නේචර් එක වෙන එක gedara වගේ වුණාට දවසේ මේ රණ්ඩුවර කරන්නේ මොකටද මේ මැටර් කියන ද්‍රව්‍යයට භෞතික දෙයට ඒක මේ ගණන් ගන්න ඕන එකක් නෙමෙයි. අන්නේ විදිහට වස්තුව ද්‍රව්‍ය භෞතික දේවල් ගැන කතා කරන්න පටන් ගත්තොත් අපි අතර ඊර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න, මාන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දන්නා ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ පැත්තේ කියලා. ඒ බය අයින් කළා ඒකට වැඩි සාදර වේ මං හිතන්නේ. තා ප්‍රශ්න කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඉක්මන් කරනවා. දැන් එන දැන් යනවා පාස් ෆෝවර්ඩ් දාලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව අවුරුදු 5ක් පමණ ක්‍රමයෙන් ආනාපාන සතිය සක්මන සහ බහුල වශයෙන් එදිනදා වැඩ කටයුතුවලදී සතිය පිහිටවීම පුහුණු කරමි. දවසේ වැඩි කාලයක් සතින් යුක්තව ක්‍රියා කිරීම නිසා ජීවිතය ජීවත් කරවීමට උත්සාහ කරනවට වඩා සැහැල්ලුවෙන් අසහනකාරී තත්ත්වවලට මුහුණ දීමට සිදුවෝද ඉන්නේ ඇතිවන අසහනයෙන් මිදී සතුටෙන් ගත කිරීමට හැකි බව වටහා ගතිමි. සිරුරේ දැනෙන කම්පන චංචල ස්වභාවය සමග নিরතුරුව කාලය ගත කරමි. සමහර විට මේ හුදු කිස් අවකාශයක් ලෙස දැනේ. දවසේ අනවශ්‍ය කටයුතු සියල්ල අතහැර දමා අත්‍යවශ්‍ය කටයුතු වල පමණක් යෙදී සමහර විට මා අතිශයින් හුදකලා වී කම්මැලි වී ඇද්දැයි සැකසිතේ. ඉතා අල්ප ලෙස සමාජ සමාජශීලී වන අතර අතිශයින්ම හුදකලා වීමට කැමැත්ත දක්වයි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් ඉදිරිපත් කරනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම කක්ක ටිකක් ගා ගන්න ඕනේ හොබ ඉන්නකොට. මම පැන්න දැන් මොකද සතිපාසල් පටන් ගත්තට පස්සේ මම දැන් නළුවෙක් වෙලා. බજાર එකට බැහැලා වැඩ. දැන් ඔච්චර කල් නම් ওই විදිහට තමයි මාත් බණ කිව්වේ. ඕනේ නෑ මොකක්වත් ඕනේ නැහැ. දැන් බන්නවල වෙන නිකන් ඔය සීනි ගඳ වදින්න ඕනේ, නිකන් හඩු ගඳ වදින්න ඕනේ, රණ්ඩු කරන්න ඕනේ, දූෂණ දකින්න ඕනේ. ඒ ටික නැතුව හරියන්නේ නෑ. ඉතින් මං ඇවිල්ලා බැලුවා. අනකොට මේ ඉන්න කාමරේ කබඩ් එකේ තිබුණා මහා භාරතේ පොත. ඉතින් මහා භාරත පොතේ පස්වෙනි පරිච්ඡේදයේ ක්‍රිෂ්ණ විඥානය කියලා එකක් පෙන්නනවා. කාටවත් තේරෙන පුදුමාකාර විදියට විඥානය පිළිබඳ විස්තරයක් වෙනවා. ඒකේ ඒ કૃષ્ණ අහනවා විෂ්ණුගෙන් දැන් ඔබ කිව්වනේ මේ සමාජ සේවය කරනවට වැඩිය හොඳයි භාවනා කරන එක විවේක වෙනවයි කියලා. වෙන තැනකදී ඔබ කියනවා මේ විවේක උනාට වැඩක් නැහැ මේ මෛත්‍රී මනෝ කර්මයට වැඩිය හොඳයි කාය කර්මයි කාය කර්ම කරපන් කියලා. දැන් කියනවා මට යුද්ධ කරපන් කියලා. කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ කියලා අහනකොට විෂ්ණු දෙන උත්තරේ ඒ ක්‍රියාශක්තියත් ඕනේ චින්තාමය හිතියට භාවනා මෛත්‍රී කරනට වැඩිය හොඳයි මෛත්‍රී කාය කර්ම කරනකොට ඒක වැඩි ඒ වුණාට ඒක කෙරුවට හරියන්නේ ඒ වගේම නිස්සද්ද කරන හැටි දැනගන්නත් ඕනේ ඒකට මේ තුන සම කරන්න ඕනේ මේ තුන අතර සමතුලිත භාවයක් තියෙනවා අපි හිතුවොත් හිතනවා නෑ හුදේකලාමයි හොඳයි කියලා කියන්නේ එතකොට සමාජයට වෛර කරනවා නෑ සමාජ සේවයමයි හොඳයි කියන්නේ ඒකට හුදේකලාවට වෛර කරනවා මේක නැතුව මේ දෙකම නැතුව එන දේ හැටියට වැඩ කරනවා අම්මා හොඳයි කිව්වත් වැරදි. තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවසමේ දෙන්නම හොඳේ කියා. එතෙන් එනකොට අමාරුම කෑල්ල එතන තියෙනවා. එතෙන් එතෙන් එනකොට කිසිම විනිශ්චයක් ඕනේ එන දේ තමයි බෙපදම. ඔය එන දේ කරපම් පැමිණි දුක් පැනිරහයි. සිංහලයා කියන්නේ එච්චරයි. ඔකට ටිකක් අල්ලනවා. භාවනාවට සම්බන්ධ අවසාන ප්‍රශ්නය. සාමින් වහන්ස සතියෙන් සිටි බව හෝ නොසිටි බව දැනගන්නේ මේ මොහොත තුලයි. සෑම විටම මේ මොහොත තුල දැනගන්නේ අතීතයේ අරගත් භාවනා අරමුණයි. මම සිතට අතීතයට නොගොස් සතියෙන් මේ මොහොත තුල මම සක්මන් කරනවා මා ඉඳගෙන සිටමා යන කුමක්දයි ප්‍රශ්න කළ විට ඒට දෙන්නට පිළිතුරක් නැහැ. කොතරම් සතියෙන් සිටියත් මේ මොහොත හොයාගන්න බැරි බවත් එය කවදාවත් ඇවිත් නැද්ද කියාත් හිතෙනවා. මේ සිතුවිලි වලට යන්න යන්නේ නැතුව නැවත මූල කර්මස්ථානෙට සිත ගන්න හැදුවත් භාවනාවට වාඩි වූ පසු නිතර මේ ගැන විමසන්න හිතෙනවා. ගරු ස්වාමින් වහන්සේ මට අවවාදයක් දෙනසේක්වා. මේක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන විමසනවා. අපි දන්නවා කමඨහනක් කියන්නේ මොකද්ද කියලා භාවනාවට ආපු ගමන් අපිට දෙන්නේ කමඨහනක්. කර්මස්ථාන මේක ඉන්නේ කියලා. ඒක නිමිත්තක්. ඒ නිමිත්ත අල්ලගත්තොත් දිනුවා කියනවා. නමුත් නිවන් දකින්න කියනවා අනිමිත්තෙන් තමයි නිවන් යන්න පුළුවන්. අනිමිත්ත අපනිත ශුන්්‍යත කවදද මේ නිමිත්ත අල්ලගෙන මෙච්චර නටන යෝගාවචරයා අනිමිත්ත ජයග්‍රහණයක් කරගන්නේ එතකොට කියනවා අනිමිත්ත ජයග්‍රහණයක් කරනකොට කියනවා නිමිත්තක් නිමිටි කරන්න පමා වෙන්න ඕනේ ඉස්සල චිත්තක්ෂණයක තමයි මේ වෙලාවේ නිමිටි කරන්න පුළුවන් වෙන්නේ එසා නිමිටි ගැනීමම අප්‍රමාදේ නෙවෙයි පමාදය ඒක තේරුම් ගත්ත පස්සේ අප්‍රමාද වෙනකොට නිමිත්ත අනිමිත්ත වෙනවා. අරමුණක් නැහැ නැති වෙනවා. ඒකෝට අනිමිත්ත සතියක් එනවා. අනිමිත්ත සමාධියක් එනවා. ඒක නිමිත්තක් ඇතුව නෙමෙයි එන්නේ. නිමිති කිරුවා කියන්නේ පහුවෙච්ච දෙයක්. සංඥා හා සම්බන්ධ දෙයක්. එහෙම නැත්නම් චිත්තක්ෂණ දෙකක් එක දිගට තියෙනවා කියන්නේ නිත්‍ය සංඥාවෙන් ගන්න එකක්. ඉස්සෙල්ලා අපි ඒකෙන් තමයි ගොඩ වෙන්නේ වැඩේට. වෙලා වෙලා බලනවා බලන නිමිත්ත අපි ගත්ත නිමිත්තම චිත්තක්ෂණ දෙකක් හිටින්නෙත් නෑ ඒක වෙනස් දෙයක් බාටපත් වෙනවා ඒ මතකයෙන් තමයි අපි මේ කතන්දර ගොතන්නේ වර්තමාන කිසිම කතන්දරයක් ගොතන්න බෑ ඒක නිසා භාවනා හරියට යනකොට ඒ වගේ අපි අර රේඛීය චින්තන රටාව සම්පූර්ණ ගෝලීය චින්තන රටාවකට යනවා අපිට ඔය linear relationship එකකින් හිතන්න බෑ linear relationship එක යන්නේ රිඩක්ෂනිසම් නැත්නම් අංශු ඒක අවශ්‍යයි. සිස්ටම් එකට යනකොට එහෙම රේඛීය ක්‍රමෙත් මේ හිතන්නේ ඒක මේට්‍රික්ස් එකට යන්නේ. ඉතින් අර රේඛීය ක්‍රමෙට හිතන එකකට මේට්‍රික්ස් ක්‍රමෙට හිතන එක මහා කරදරයක්. සම්පූර්ණ සිස්ටම් එක හිතන එකකට රේඛීය ක්‍රමයේ බොළඳයි. නමුත් මේ හිතේ දකුණු මොළේ කරන්නේ මේට්‍රික්ස් එක වම් මොළේ කරන්නේ රේඛීය ක්‍රමයේ. ඔය දෙන්න එක කට්ට ඇතුළේ ජීවත් වෙන්නේ. අවුරුදු කීයක්ද මගේ අවුරුදු 40 65ක් එක කට්ට ඇතුලේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. දෙන්න සම්පූර්ණයෙන්ම වෙනස්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් කරගන්නත් එපා. කිසිම දෙයක් මේ ලෝකෙ තියෙන දේවල් නිමිති කරන්න බෑ. අනිමිත්ත කියන එක දන්නවනේ. අනිමිත්ත අපණිත ශුන්්‍යත නැතුව නිවන් දකින්නත් බෑ. නිසා නිමිත්තක් අරගෙන නිමිත්ත අනිමිත්ත වෙනකම් භාවනා කරන්න. කෙරළට පස්සේ බලන්න මේ නිමිත්ත සෝපයට වැඩිය අනිමිත්ත සෝපේ වඩා ස්ථාවරයි. වඩා සමතුලිතයි. ඒකේ ඉඳලා නිමිත්ත බලනකොට ලිමිට කියන්නේ හීනයක්. ළමා සෙල්ලමක්. මායාවක් මිරිඟුවක්. නමුත් ඒකත් එක්කත් ඉන්න ඕනේ ඉස්සලා ප්‍රශ්න කරපෙන්න වගේ සමාජයට ගිහිල්ලා මේ පිස්සු කෙලින එකේ ඉඳලා ඒකට දෙක ටිකක් පිස්සු කෙලලා නටලා මෙල්බන් නැවිලා යන්න ඕනේ. ඔක්කොම කරතයි. ඒ නිසා ඕක තව ටිකක් කොහොම හොරන්න ඉන්න ඒකට හරියනවා. ඊයේ ධර්මදේශනයේ පිළිබඳ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ දෙකක් මම එකට කියවන්නම්. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ප්‍රකාශ කළ චේතෝ විමුක්තිය හා ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්තිය හා එහි ඵල සමාපත්තිය යන කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා දේරුවන් සරණයි. ඒකට කියනවා මේ සම්නස ඒකත් කියවන්නම් ඒකත් ඒ වගේම යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාව ආශ්‍රිත ප්‍රශ්න තුනක් චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යනුවෙන් ඔබ වහන්සේ සඳහන් කළේ කුමක්ද වෙනස පහදා දෙන්න. දෙවෙනි එක මානසිකාර්ය හා චේතනාව ගැන යෝනිසෝ මනසිකාර්ය කරන හැම විටම චේතනා මූලික නිසා එතන කරන්නෙක් සිටිනවා නේද? ඒ සාපේක්ෂව කෙලෙස් අඩුම වූවක් මිස නිකලෙස් මට්ටමක් නෙමෙයිද? එසේම සතිය පිහිටන හැම විටම විතක්කයේ සිදු නොවුවොත් නිරීක්ෂකයා සිටින නිසා 100ට 100ක් නිකලෙස් නැතයි සිතමි. හදා දෙන්න. තුන්වෙනි එක මානසිකාර්ය හා සුතමේ ඥානයේ දෙසට යොමු කර මානසිකාර්යයේ සුතමේ ඥානයේ දෙසට යොමු කරන්නේ කෙසේද? පහත දේ નિවරදිද? ඉක්වේෂන් එකක් ලියලා තියෙනවා. උදාහරණ සක්මන ඔසවන තබන විට සමානයි විතක්ක ਵਿਚාර මෙනෙහි කිරීම. ඒ තුල කරන්නේ මම නැති බව සමානයි සුතමේ ඥානය. එවිට යෝනිසෝ මනසිකාරයේ ධර්ම විශේෂ කිරීම බවට පත් වේ. යෝනිසෝ මනසිකාරයේ ලියලා තියෙන ධර්ම විෂය කිරීම බවට පත් වෙයි. ඒක එච්චරම පැහැදිලි නෑ. පළවෙනි එකට කියලා තියෙන්නේ චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති කියන එක මම කියපු කතාවක් නෙවෙයි බුදුහාමුදුරු කියපු කතාවක්. ඒ නිසා මට බුදු පිළිම ළඟ තියෙන නිසා බය නෑ. මේ ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ අවිද්‍යාව නැති කිරීමෙන් විද්‍යාව ආරා නිවන් දකින්න එක. චේතු විමුක්ති කියන්නේ තෘෂ්ණාව නැති කිරීමෙන් අලෝභය හරහා නිවන් දකින්න. නිවනට කොකු දෙකක් තියෙනවා. අවිද්‍යාව සහ තණ්හාව. එක එකක් ඇදීමෙන් එක එක જાති නිවන් ලබන්න පුළුවන්. ඒක නිසා කියනවා මේ අවිද්‍යාව තාත්තා වගේ තෘෂ්ණාව අම්මා වගේ අම්මා જાත මරන්න නැතුව නිවන් දකින්න බෑ කියලා. ජීවිතේ කියනවා මේ බුදුහාමුදුරන් හිත අදින් නැති කතාවල් කතා කරන කෙනෙක් කියලාත් කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා අම්මගේ තාත්තට ප්‍රේම කරන එකෙකුටවත් මගේ ගෝලෙක් වෙන්න බෑ කියලා. ඒ සංසි ටිකක් ගහ ගන්නවා බුදුහාමරෝ ගහගත්තේ නැහැ. ඒ නිසා අමාරුයි ඔය අම්මයි තාත්තයි අමතක කරන්න කිව්වහම උඟ දෙනෙකුට හිතනවා මේ මොනවද බුදුහාම කියන්නේ කියලා. ඒ නිසා අවිද්‍යාව මරණයි කියලා කියන්නේ තාත්තා මරණයි කියන එක. සුෂ්ණා මරණයි කියන අම්මා මරණයි කියන කොයි දෙන එක්කෙනෙක් මරාගත්තත් නෙවෙයි. පොඩි try එකක් කරලා බලමු. ඊගාවෙක මොකද? ඒකේ දෙවෙනි කොටස ඒකට කියව ප්‍රශ්න දෙකේම උත්තර ලැබෙනවා දෙවෙනි එකේ පළවෙනි කොටස ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස මානසිකාර්ය හා චේතනාව ගැන ප්‍රශ්නයක් තිබුණේ යෝනිසෝ මානසිකාර්ය කරන හැම විටම චේතනා මූලික නිසා එතන කරන්නෙක් සිටිනවා නේද ඒ සාපේක්ෂව කෙලෙස් අඩුම වූවක් මිස නිකලෙස් මට්ටමක් නෙවෙයි නේද එසේම සතිය පිහිටන හැම විටම විතක්කේ සිදු නොවුවත් නිරීක්ෂකයා සිටින නිසා 100%ක් නිකලස් නැතයි සිතමි. ඔව් නිකලස් අල්ලන්න අමාරුයි. මේ ජීවිතේ කවමදාකවත් මේ කියන්නේ කේවල සුද්ධත්වයකට යන්න බෑ. ඒක කෙරෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් තිබුණාට ඒක සුද්ධ වෙන්නේ. කේවල සුද්ධත්වයම පරිණිරවාණය කියන්නේ. නිවන් දැක්කත් කේවල සුද්ධත්වයකට යන්නේ නැහැ. ධාම අනුපදිශේෂයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක බුදුරජාණන් වහන්සේ විසින් හදන ලද්දක් ඒ නිසා ඒක සංස්කාරයක්. හැබැයි අඩුම කෙලස් තියෙන සංස්කාරය කියලා කියනවා. ඉන් එපිට අපි හදන සංස්කාරයට වැඩිය ගොඩක් කෙලස් සහිතයි. ඒක ඔක්කොම අයින් කරන්න පුළුවන් ආදී අෂ්ටාංග වල දාපුවාම අඩුම කෙලස් තියෙන එකට පොරොන්දු වුණාට පස්සේ කෙලස් නැති කිරීම කරන්න බෑ මේක. මේ සංසාරේ කරන්න අඩු කිරීම තමයි කරන්න ඕන. ධර්මදේශන පිළිබඳ තවත් ප්‍රශ්නයක්. නෑ අරගේ තුන්වෙනි කොටස. මානසිකාර්යය හා සුතමේ ඥාන මානසිකාර්යය සුතමේ ඥානයේ දෙසට යොමු කරන්නේ කෙසේද? පහත දෙය නිවරදිද? එක්සැම්පල් එකක් දීලා තිනවා. සක්මන ඔසවන තබන විට විතක්ක ਵਿਚාර ඒ විදිහට ඒ තුල කරන්නේ මම නැති බව ඒක සුතමේ ඥානය. ඒක තමයි ඒක ඒක කරන්න බෑ ඒක ඒ කියන්නේ වරණ ගීම හොඳ නෑ ප්‍රශ්නේ ප්‍රශ්නයක් ඇතන තියෙනවා එහෙනම් එහෙම තමයි. නමුත් වරණ ගිල නෑ. මානසිකාරයේ සහ සුතමේ ඥානය කිව්වම සුතමේ ඥානය කියන්නේ අනුන්ගේ ණයට ගන්න. නිකම් මානසිකාරය කියන්නේ තමන්ගේ බොක්කෙන් එන එක. ඒක යොමු කරවන්න බැරි නෑ. මේ සුතමේ ඥානයකට යොමු කරන්න බැන්නේ නෑ. ඒකට තේනවා අපි ඉන්නේ අතීතයේ කියලා. මේ ලෝකේ තියෙන හැම භෞතික විශයක්ම අතීතේ. ඒකෙන් කරලා තියෙන්නේ මිනිස්සේ වර්තමානට ගින්න තියන්නේ නැති වෙන්න කාබාසිනිය කරලා තියෙනවා. කාලකණ්ණි කරලා තියෙනවා. ඒ නිසා සුත් මේ භෞතික ඥාන වැඩෙන්න වැඩෙන්න අපි සතිය කිලිහ ගන්න. ඉතින් ඒකට අහන්න පුළුවන් නම් සරුවචනාංශයේ ත්‍රිපිටකය පිළිබඳ සුතමේ ඥානයත් එහෙම. ඒකත් එහෙම තමයි. ත්‍රිපිටක දහරේ ඉන්න කී දෙනෙක් භාවනා කරනවද කියලා බලන්න. යන්නේම නැහැ. මම උගේ මැට්ටෝ භාවනා කරා. මොකද අපි ත්‍රිපිටකේ දන්නේ නැහැ. දන්නවනම් කරන්න. ඒක නිසා මානසිකාරයේ සුතමේ ඥානෙ යොදවන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි කෙරෙන්න ඕනේ. මානසිකාරය කියලා කියන්නේ මේ වෙලාවේ පවතින වර්තමාන මොහොත නැත්නම් අත්දැකීම. ප්‍රත්‍යක්ෂ ඥානය. සුතුමේ ඥානය කියලා කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. ඒ නිසා යොදන්න බැරි නෑ. නමුත් මේ ගොනු කරලා තියෙන විදිහ නෙමෙයි ඒක සම්බන්ධතාවය තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගලකට දිගින් දිගටම පහර දෙන්නෙකු අවසානයේ එම ගලෙහි පැල්මක් තුටු විට හෝ ගල බිඳුණු බව බොල්හඬ ඇසීමෙන් අවබෝධ කරගත් විට සතුටක් ප්‍රබෝධයක් ඇති කරනාseම මනසිකාර කරන යෝගියාද සතුටක් ඇති කර ගන්නා බව වහන්සේ විසින් දේශනා කරන ලදී. මනසිකාර කරන යෝගියා සතුටු වේ යුත්තේ කුමන අවස්ථාවේදීදයි අපහට අනුකම්පාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මනසිකාර කරන වෙනුවට ආස්වාස ප්‍රාස්වාස දෙස ඔබ්ජෙක්ටිව්ලි බලා සිටීම නිවැරදිද යන්නත් පහදා දෙන්නස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය විදිහට ආනපන දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒකට වෛද්‍යවරයෙක් බලනවා වගේ විශේෂ දැනුම ලබන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් කොයි වෙලාවක හරි මම දකිනවා යමක් දකින හැම වෙලාවෙම ඒක බාහිර ආයතනේ ඒකට අජ්ජත් ඉන්ද්‍රියක් සම්බන්ධ වෙලා තියෙනවා ආයතන ඒක කියන්නේ ద్వාරයක් සම්බන්ධයි මේ දකින්නකොට මගෙමුත් පැනලා දෙන්න ඕන නැත්තම් පෙනීමක් වෙන්න බෑ කියන එක දැක්කොත් දකින්න දේ පිළිබඳව අගේ ආඩම්බරේ නැති වෙනවා අපි මේ මමයේ සම්බන්ධ නැතුව දකින්න දෙන කෙලෙස් උපදවන්නේ දකින්න දෙන ලබන්න ඕන කියන එක තමයි මේ සුඛෝපභෝගී දේවල් එකතු කරන්නේ. මේ දකින්න හැම වෙලාවකම මේ දේ විතරක් තිබිලා මගේ හැත් තියෙන්න ඕන කියන මේ දෙක පැලිර යන දවස තමයි බොල්හඬ රඟින වෙලාව. එතකොට තේරෙනවා මේ පෙන්නන දේෙන් මොඩයට ඕන දෙයක් ඇති කරන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක තද කරලා උගේ බොත්තම් මිරිකන්න නැතුව රිමෝට් කන්ට්‍රෝල් එකේ බොත්තම් මිරිකලා ඌව නටවන්න පුළුවන්. භාවනා කරපේකනාගේ රහතන් වහන්සේගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරිය නැහැ. මිරිකනවා තියාගෙන. මිරිකුවට වැඩි කරන්නේ නැහැ. ඒ දැන්වලද මැෂින් එකේ උපකරණෙත් නැහැ බොත්තම්. තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක විතරයි. ඒකේ බැටරිය නැත්තම්. ඒක නිසා හැම වැඩක්ම වෙනකොට හොඳ වේවා නරක වේවා අපේ අනුමැතියක් යනවා. අපිට කියන්නේ අනේ මං හරි අසරණයි මම ඇති මේක වුණා ඒ බුදුන් මේ ගල්දුව පන්දිසාංශ කියනවා මේ භාවනා කරගෙන ඉඳලා මధుරෙක් ආවා ඊට පස්සෙලු මතක් වෙන්නේ අයියෝ යහුවම කියන බලන්නකෝ නිකම්ම තට්ටු උනායි කියනවා පන්දිසාංශ කියනවා කොහොම වුණත් මధుරට නම් තට්ටු වෙනවා කියලා ඒතකොට කියන්නේ මේක ඉබේ උනායි කියලා ඒක වෙන්න බෑ මధుරෙක් ගලක වැහුවට ගල එහෙම කහන්නේ අන්නේ වගේ ඒ දේවල් වල තියෙන දේ දැක්කට පස්සේ අපිට වගවීමකින් තොරව සදාචාරාත්මක වගවීමකින් තොරව මේ විදිහේ පිස්සු කෙලින් හම්බෙන්නේ නැහැ. ඒක තේින මේ කරන හැම දෙයකටම ඒ අනුව පළවගයක් තියෙනවා. ඒක දැනගන්න එකට බය වෙන්න එපා. අන්නේ බොල ගල පැලිච්ච බව දැනගත්තට පස්සේ බොරු කරන්නේ නැත්තේ නෑ. ඊට පස්සේ දිගටම රඟපෑම කරනවා. මේ දන්නවා උඹ අනු රඟපාවට උඹට කියවන්න ඕනේ. එතකොට ඉබේම වැහැල්ලා යනවා. අවසාන ප්‍රශ්නේ මේක ඉල්ලීමක් තියෙන්නේ ගරු ස්වාමින් වහන්සේ භාවනා වැඩමුළු ආරම්භක දිනට පෙර දින රාත්‍රී කාලයේ අසන්නට සැලසූ වහන්සේගේ දේශනා අහඬ පටේ ඉතා ප්‍රයෝජනවත් එකක් විය. ඒ නැවත අසන්නට සලස්වන්නේ නම් හෝ ඒ කරුණ නැවත දේශනා කරන්නේ නම් ආධුනික අපට ඉතා ප්‍රයෝජනවත් බව කරුණාවෙන් දන්වමි. ඔය අපි වැඩමුළු සංවිධානයේට මේ මතක් කිරීමක් කරනවා අපි දැන් බලාපොරොත්තු වෙන එකේ සක්මන් භාවනා පිළිබඳව තිබිච්ච කොටස නැවත මතක් කිරීමට වෙන ස්වරූපයකින්. දැසි. ඔයගේ ඒක ඈ සිංහලෙක තියනවාද මේ